හොඳයි පින්වත්නි අපි නැවතත් ධර්ම සාකච්ඡාව සඳහායි ලෑස්තිලා තියෙන්නේ. ඉතින් විජේ මහත්තයා ලෑස්තිලා ඉන්නවා ප්‍රශ්න කීපයකට එක්ක. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. අද දවසේ ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට ඔබ වහන්සේගෙන් අවසර. ගරු පළවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ පසුගිය දින කීපයේදී ඇති වූ අත්දැකීමක් සම්බන්ධවයි. පරයන්ක භාවනාවේදී ඉක්මනින් සුළං රැල්ල සියුම් බවට පත්වේ. මෙසේ විනාඩි 15ක් 20ක් තරම් ඒ දෙස බලා සිටින විට එකවරම මුහුණේ හිස පුරා කුඩා සතුන් දිව යන වාසේ දැනේ. ඉවසා සිටීමට උත්සාහ දරුවත් සිටින ඉරියව්ව වෙනස් කර අතින් පිස දමන තුරුම මේ නවතී. මෙය පවතී. එවිට නැවතත් භාවනාව වෙනස් වීම මුලටම පැමිණේ. කිහිපවතාවක්ම මෙසේ සිදුවිය. මෙවැනි අවස්ථාවක කළ යුත්තේ කුමක්දැයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට උතුම් වූ නිවන් සුවම ලැබේවා. තව තවත් මෙවන් සේවය කිරීමට නිරෝගී වේවා, දීර්ඝායු වේවා. මේ කූඹි දන වගේ දේවල් එහෙම ඉතින් නිතර එන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මුල් කාලෙත් තමයි ඉතින් ඔය වගේ දේවල් තියෙන්නේ. තව සමහරවිට කටට කෙල වුණනවා, කූඹි දෝනවා. සමහරවිට කොහේ හරි නිකන් නලියන්න පටන් ගන්නවා. ඔළුවේ මේ පොඩි පොඩි දැඟලිලි වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් තේරුම් ගන්න තියෙන්නේ මේ ඔක්කොම අර භාවනාව ටිකක් වැඩිගෙන එනකොට සිද්ධ වෙන දේවල්. මේවා ඒ තරම් ප්‍රශ්නයක් කරගන්න එපා. දිගට ඉදිරියට යන්නයි තියෙන්නේ. අපි මේවා මේ කියන්නේ පෝක කුමි දුවනවා කියලා ඔක අල්ලන්න ගියොත් ඉතින් අර හැදීගෙන එන සබහ මේ සමාධි ස්වභාවය නැත්තම් දියුණු වෙගෙන එන සතිය කැඩලා යනවා. ඒ නිසා ඕවත් ඉතින් අහුවෙන තැන් අපි ටික ටික හැබැයි භාවනාව වැඩිගෙන වැඩිගෙන යනකොට ඔය ඔක්කොම ටික මගහැරලා යනවා. ඒ නිසා මේ එච්චර ඒ තරම්ම ඒ ගැන ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉදිරියට යන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ දැනට මගේ වයස අවුරුදු 70කි. මගේ දිනපතා කරන භාවනාව වන ආනාපාන සතිය හා සක්මන් භාවනාව අතරට මරණානුස්මෘතියත් ඇතුළත් කරගන්නේ කෙසේදයි කරුණාවෙන් තීරණය කර දෙන්න. කොයි කොයි කොයි මොහොතේ මරණයට මුහුණ දෙන්නට වෙයිද කියන බය නිතරම ඇති වෙනවා. දවසේ දිනචරියාවට මේ ඇතුළත් කරගන්නා විදිය තේරුම් කර දෙනු මැනවි. ඒ අවශ්‍යමද නැතිනම් මේ කරන විදියටම සක්මන හා ආනාපාන සතියම දිනු කරන එක වඩා හොඳද? මම හිතන්නේ සක්මන ආනාපාන සතියයි දිනු කරන එක හොඳයි. මොකද දැනටමත් ඔයට මැරෙන බය ඇවිල්ලා හින්දානේ ඔක අහන්නේ. <laughs> ඒ හින්දා ඒ මරණානුස්සතියෙන් කරෙන්න ඕන සංවේගයේ පහළ වීම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මරණානුස්සතිය වඩන්න හොඳයි. මේ මොකද අපිට අපි අපේ අනිත් වැඩවලට මුල්ලිකත්වය දීලා අපි භාවනා කරන එක නැත්නම් ධහමේ යෙදෙන එක අතහැරලා සම්පූර්ණයෙන්ම ප්‍රමාදීව හැසිරෙනවා නම් ඔන්න මරණානුස්සති වගේ භාවනාවන් වලින් හොඳට මේ අර ජීවිතයේ තියෙන අස්තිරතාවය ඊළඟට මේ ඕන මොහොතක මරණය සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව හොඳට ඒත්තු ගන්නනවා. එතකොට අර කොච්චර කාලයක් ජීවත් වෙන්න තියනවද කියලා නිශ්චිත භාවයක් නැති නිසා ඔන්න අපි භාවනාවක් කරන්න, ධහමේ හැසිරෙන්න, සීලයක් රකින්න පටන් ගන්නවා. ඉතින් තමන් ඒ කටයුත්ත දැනටමත් හොඳට පටන් ගන්න තියෙනවා නම් මම හිතනවා දැන් يعني ආනාපාන සතියත් මේ සක්මන් භාවනාවත් කියන්නේ හොඳටම හොඳයි. මොකද සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරගන්න උවමනා කරන ඒ ටික සකස් වෙගෙන එනවා. ඉතින් ඒ හින්දා මම හිතනවා ඒ දේ කරගෙන ගියා නම් හොඳයි කියලා. මරණානුස්සතිය يعني නරක දෙයක් නන් නෙමෙයි. ඒකෙන් හොඳට ඒ කියන්නේ තමන්ව තවදුරටත් වර්තමානට ගන්න එක කරනවා. ඒ කියන්නේ ලොකුවට තමන්ගේ හිතේ තිබුණා නම් ලොකු බරපතල විදිහට දේවල් වල ඇලීම් ඒවා අයින් කළා දානවා. මොකද يعني කොයි වෙලාවෙ මැරෙනවද දන්නේ ලොකු දෙයක් හිතේ තියන් තියයි කියලා ඒ තරම් වැඩක් නැහැ. මොකද ඔක්කොම ටික දාලා යන්න වෙන්නේ. ඉතින් වගේ ආකල්පමය වශයෙන් යම් යම් වෙනස්කම් ඇති කරනවා. හැබැයි ඉතින් අර අනවශ්‍ය විදිහේ ප්‍රිණ ආකල්පයක් ඇති කරන්න ඕමනක් නැහැ. දැන් කෙනෙක් ඔය අසු උදාහරණයක් වශයෙන් අසුභ භාවනාව වඩනවා. හැබැයි තමන්ගේ හිතේ තරම් රාගයක් නැත්තම් හිත බොහොම සංසිඳලා නම් තියෙන්නේ සතුටින් තේනවා නම් ඉතින් මේ මොකුත් දැවිල්ලක් නැත්නම් ඉතින් ඊට වඩා හොඳයි මම නම් හිතන්නේ ආනාපාන සතිය වගේ දෙයක් නැත්නම් පිම්බීම හැකිලිම වගේ දෙයක් අරගෙන තාටියක් ගැඹුරට යන්න උත්සාහත් වෙන එක. ධාතු මනසිකාරය වගේ දෙයක් අරගෙන තාටියක් ගැඹුරට හිත යොදන්න උත්සාහත් වෙන එක. අපි කියන්නේ හිත රාග බරිත වුණාම රාග රක්ත වුණාම තමයි මේ අසුභ භාවනා වගේ දෙයක් වඩලා ආයේ හිත මධ්‍යස්ත කරගන්න තියෙන්නේ. ඊළඟට හිතේ ද්වේෂය වැඩි වුණාම තමයි මෛත්‍රිය වඩලා ආයි මධ්‍යස්ත කරගන්න තියෙන්නේ. හිතේ අර මධ්‍යස්ත භාවය උපේක්ෂාව හොඳට දැනට තියෙනවා නම් අපිට කෙලින්ම ප්‍රධාන කර්මස්ථානයක් අරගෙන සියුම් කර්මස්ථානයක් අරගෙන ඉස්සරහට යන්න පුළුවන්. නිසා අපි මේ භාවනාවන් අර ප්‍රයෝජනය සලකලා පාවිච්චි කරන්නයි තියෙන්නේ. කියන්නේ විශේෂයෙන් ඔය චතුරාර්යක භාවනා වශයෙන් කියන මරණානුස්සතිය, මෛත්‍රිය, අසුබ, බුද්ධානුස්සති කියන මේ භාවනා, ඒ කියන්නේ ප්‍රයෝජනය සලකලා පාවිච්චි ගන්න පුළුවන්. හුඟක් ගැඹුරට යන පැත්තකට යන්න නම් කෙලින්ම ඉතින් ඔය ආනාපාන සතියත් පිම්බිම හැකිලීම් භාවනාවත් ඉරියව්වට හිත යොදාගෙන ඉඳලා තියෙන කයි දැනෙන දේවල් දැනිය ගැනීම වගේ දේවල් හරහා තමයි ඊටාම සූක්ෂම මට්ටම් වලට අපිට යන්න හැකියාව ලැබෙන්නේ. ඊළඟ ප්‍රශ්න දෙකම එක වගේ හින්දා මයිකට කියවන්නම්. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී ධාතු මනසිකාර්යය පවත්වන අයුරු පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට මේ කරන පින් බලෙන් පතන්නා බෝධියකින් ඊතා ඉක්මනින් සසර ගමන නිම කර ගැනීමට ලැබේවා. ඊළඟ ප්‍රශ්නේ පළවෙනි කොටස ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා කරන විට ධාතු මනසිකාර භාවනාවේදී ධාතු ලක්ෂණ එකට කර ගනිමින් ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම පිළිබඳව කරුණාවෙන් පහදා දෙන්න. විශේෂයෙන්ම දුක්ඛ ලක්ෂණය අවබෝධ කර ගැනීම පිළිබඳවයි. මේ ප්‍රශ්නේ දෙවෙනි කොටසක් තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේදී අවබෝධ වන දුක්ඛ සත්‍ය, ජාති, ජරා, මරණ ආදියට වෙනස් බව සිතමි. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව පහදා දෙනු මැනමි. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය පතමි. ඇත්තම දැන් ධාතු මනසිකාරයට ක්‍රමානුකූලවම යොමු වෙනවා නම් හොඳයි. කියන්නේ ඇතම් කෙනෙක් ආනාපාන සතිය හොඳින් වඩාගෙන යනකොට ටිකක් හුස්ම රැල්ල සංසුදනහම ඉබේටම වගේ කයේ යම් යම් ධාතු ලක්ෂණ මතක් මේ මතුවෙන්න පටන් ගන්නවා. මෙතෙන්දී අපි ධාතු ලක්ෂණ කියලා කියන්නේ විශේෂයෙන්ම ධාතු හතරකින් මේ රූපය සකස් වෙලා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඉතින් ඒකේ පටවි ධාතුව ගත්තොත් ඔන්න තද ගතිය, මුරුදු ගතිය, රළු ගතිය, සියුම් ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය කියලා ඔය විදිහට පටවි ධාතුවේ සාමාන්‍ය ලක්ෂණ හයක් පෙන්වනවා. ඊළඟට ආපෝ ධාතුවේ වැగిරෙන ගතිය, ගලාගෙන යන ගතිය, ඊළඟට දේවල් පිඬු කරන ගතිය, ඔය වගේ ලක්ෂණ දෙකක් පෙන්වනවා. ඊළඟට තේජෝ ධාතුවේ උණුසුම සිසිල කියන ලක්ෂණ තියෙනවා. ඊළඟට වායෝ ධාතුවේ පිම්බීම හැකිලිම, ඊළඟට චලනය වීම, කම්පණය වීම මේ වගේ ලක්ෂණ කීපයක් පෙන්වනවා. ඉතින් මේ වගේ ලක්ෂණ තමයි අපි මේ සාමාන්‍ය ධාතු මානසිකාරයේදී අපේ අවධානය අවධානය යොමු කරන්නේ. මොකද මේවා තමයි මූල ස්වභාවයන්. මේ මූල ස්වභාවයන් මත ඉඳගෙන තමයි අපි මේ මුළු අපේ භෞතික ලෝකෙම සකස් වෙලා තියෙන්නේ. දැන් අපි වර්තමානයේදී නවීන විද්‍යාවෙන් මේ පරමාණු, නියුට්‍රෝන, ප්‍රෝටෝන ඔය දේවල් කතා කරනවා වගේම තමයි බුදුරජාණන් වහන්සේ මේ සම්පූර්ණ භෞතික දේවල් සකස් වෙලා තියෙන මෙන්න මේ බඳු සතර මහා ධාතුවකින් කියලා ප්‍රකාශ කරන්නේ. මේ සතර මහා ධාතුව ප්‍රකට වෙන්නේ මේ ලක්ෂණ හරහා. අපිට බෑ මේ අතර මහා ධාතුවක් අන්වීක්ෂයකට දාලා බලනවා වෙනුවට බුදුරජාන් වහන්සේ පෙන්වන ප්‍රායෝගික මාර්ගය තමයි අපි විශේෂයෙන් අපි තුමු පටවි ධාතුව පටවි ධාතුවේ බලපෑමක් එතන තියෙනවා නම් ඔන්න තද ගතියක් වශයෙන් අපිට ඒක නිරූපණය වෙනවා. ඊළඟට තේජෝ ධාතුවේ බලපෑමක් තියෙනවා නම් ඔන්න උණුසුමක් සිසිලක් වශයෙන් ඒක නිරූපණය වෙනවා. අපි මේ ඒගොල්ලන්ගේ ඒ ලක්ෂණ හරහා තමයි ඔන්න මෙන්න මේ අවස්ථාවේදී පටවි ධාතුව තමයි වැඩියෙන් තියෙන්නේ. එයා තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේදී ඔන්න උණුසුමක් හොඳට දැනෙනවා. මේලාදී මෙතන තේජෝ ධාතුව තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ කියලා අපි මේ ලක්ෂණ වලට අනුරූපව තමයි මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන ධාතුන් මොනවාද කියන එක වටහා ගන්න. එතකොට මේ විදිහට තමයි අපි හොඳට සතිමත් වෙමින් මේ කය පුරා හොඳට සිහිය පවත්වමින් එතන එතන හොඳට සතියෙන් ඉන්නවා. දැන් අපි තුමු කම්පණ වෙන ස්වභාවයකට අපේ හිත ගියා නම් ඔන්න එතනට හොඳට හිත තියාගෙන ඉන්නවා. හොඳට හිත තියාගෙන ඉන්නකොට තේරෙනවා මේ මෙතන මේ එක කම්පනයක් නෙමෙයි ඔන්න කම්පන රාශියක් තියෙනවා. එක තැනක කම්පනයක් නෙමෙයි තැන් කීපයක කම්පන ස්වභාවයක් තියෙනවා. ඊළඟට මේ තවත් අපි ඕක බල බලා යනකොට තේරෙන්න පුළුවන් මේ කම්පනයක් කියලා කියන්නේ ඇතිවීමක් නැතිවීමක්. ආයෙත් ඔන්න ඇතිවීමක් නැතිවීමක්. ආයෙත් ඔන්න ඇතිවීමක් නැතිවීමක්. ඉතින් ඔහොම බල බලා ඉන්නකොට කෙනෙකුට මේකේ අනිත්‍යතාවය ටිකෙන් ටික වැටහෙන්න ගන්නවා. මොකද ආයි මේක මේ අපි අතින් කරන අනිත්‍ය භාවයක් නෙමෙයි. මේක මේ බුදුරජාණන් වහන්සේ කිව්වට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම අස්පනා අපිට සිද්ධ වෙන දෙයක්. එතකොට මේකෙන් අනිත්‍ය ලක්ෂණය වැටහෙන්න වැටහෙන්න අපි මේ මේ තරම් නිරන්තරයෙන්ම වෙනස් වෙන දෙයකින් අපි යම්කිසි ආසාදයක් බලාපොරොත්තු වෙනවා නම් නැත්නම් අපි යම්කිසි සැපයක් බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඒක දිගට පවත්වන්න විදිහක් නැහැ මොකද මේ මේක නිරන්තරයෙන් වෙනස් වෙනවා. කියන්නේ අපි දැනට තියෙන මොහොතක යම්කිසි දෙයකින් සැපයක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ தত্ত্বය දිගට පවත්වන්න බෑ මොකද මේක නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. එතකොට ඊළඟ තව ටික කාලෙකින් තව ටික මොහොතකින් ගිහිලා ඔන්න තවත් තත්වයකටපත් වෙනවා. ඒ තත්වය සමහරට අපේ අර අපි කැමති වෙච්ච තත්වයක් නෙමෙයි. අපිට ඊට වඩා හාත්පසින් වෙනස් වූ තත්වයක් තියෙන. එතකොට අපි මේකෙන් සතුටක් බලාපොරොත්තු වුණා නම්, සැපක් බලාපොරොත්තු වුණා නම් ඔන්න සැප මේ රඳවන්න හැකියාවක් නැහැ. එතකොට අන්න ටික ටික ටික මේ ඒ පැත්තනොත් මේක තේරෙන්න ගන්නවා. අනිත් එක මෙතන අර මේ අරමුණට හිත දාගෙන ඉඳීමම වුණත් මෙතන තියෙන දුකක්. ඒ මේ අරමුණ නිරන්තරයෙන්ම ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ඒක බලන හිතටත් හරි මේක පිළීමක් වශයෙන් තේරෙන ගන්නවා. ඉතින් වගේ මේ දුක්ඛ ලක්ෂණය පැත්තෙන් නම් ඉතින් සාමාන්‍යයෙන් දුක කියන එක කොටස් තුනකට පෙන්නනවා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංකත දුක්ඛ කියලා සංඛාර දුක්ඛ කියලා. කියන්නේ දුක්ඛ දුක්ඛ කියලා සාමාන්‍යයෙන් පෙන්නනවා මේ නිතරම කොහොමත් මේ කයේ තියෙන විවිධාකාර පෙලීම් ස්වභාවයන් දුක් වේදනාවන් හරහා එන පෙලීම. ඒ කියන්නේ අපිට ලඩක් දුකක් වැදුනහම ඔන්න දුකක් තියෙනවා. දතක් එක්කම හැදුනාම දුකක් තියෙනවා. බඩ රිදෙනකොට දුකක් තියෙනවා. ඔය වගේ අපිට සාමාන්‍ය බුද්ධියට වැටහෙන දුක් ස්වභාවයක් තියෙනවා. ඒක තමයි දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ. ඊළාට මේක මේ කය <coughs> කය වෙන්න පුළුවන් ඕනම හේතුන් නිසා සකස් වෙච්ච දෙයක්. නිරන්තරයෙන් විපරිණාමයට බඳුන් වෙනවා. ඔන්න පුංචි කාලයක් අපිට තුණා. ඔන්න ඊට පස්සේ තරුණ කාලයක් තුණා. ඔන්න ඊට මහලු කාලයක්. මේ විදිහට අපි නිරන්තරයෙන් වෙනස් වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ වෙනස් වීම විපරිණාම දුකක් වශයෙන් පෙන්ලා දෙනවා. ඊළඟට මේ හේතුන්ගෙන් සකස් වෙච්ච නිසා නිරන්තරයෙන් හේතුන්ගේ වෙනස් වීමෙන් කියන්නේ හේතුන් වෙන වෙන දැන් අපි දුමු මාකරි හේතු 10ක් නිසා නම් යම්සි ඵලයක් හට අරගෙන තියෙන්නේ මේ හේතු 10න් එකක් හරි පොඩ්ඩක් හරි අඩපණ වුණොත් වෙනස් වුණොත් අර ඵලයට ඒක බලපානවා. එතකොට මේ ඕනම හේතුන් නිසා සකස් වෙච්ච දෙයක මේ සංකත ලක්ෂණේ තියෙනවා ඕන වෙලාවක මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක සංඛාර දුකක් වශයෙන් පෙන්වනවා. ඉතින් මේ ලක්ෂණ තුන ඕනම මේ අපිට කියන්නේ භාවනාවෙන් ඉතින් අත්දැක ගන්නත් පුළුවන් දුක්ඛ කියන ලක්ෂණයේදී පෙන්වලා දෙනවා. ඉතින් මේ ටික ටික ටික ටික අර දේවල් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න මේකේ තියෙන පිළීම් ස්වභාවය වෙනස් වෙන ස්වභාවය වැටහෙන්න පුළුවන්. ඉතින් අපිට මේක කිසිම පාලනයකින් තොර බව ඔන්න අනාත්ම ස්වභාවයක් වශයෙන් වැටහෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඔන්න ධාතු මනසිකාරයෙන් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න තමයි තේරෙන්න ගන්නේ. එතකොට මේකේ තුන්වෙනියට අහපු ප්‍රශ්නේ මොකද්ද? ඒකේ අන්තිමට තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේදී අවබෝධ වන දුක්ඛ සත්‍ය ජාති ජරා මරණ ආදියට වෙනස් බව සිතමි. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව පහදා දෙනු මැනවි. ඇත්තම දුක්ඛ සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය තර නෙමෙයි චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන්ම කොටසක් ඔය ධම්මානුපස්සනාවේ අන්තිමට තියෙනවා සච්ච පබ්බය කියලා ඒ කොටසේ සඳහන් වෙන්නේ. කියන්නේ ධම්මානුපස්සනාවේ කොටස් පහක් තියෙනවා නීවරණ පබ්බය ස්කන්ධ පබ්බය ඊළඟට ආයතන පබ්බය බොජ්ජංග නිවරණ වලට පස්සේ බොජ්ජංග පබ්බය ඊළඟට සත්‍ය පබ්බය කියලා. සත්‍ය පබ්බය කියන කොටසේදී මේ ඇතුළත් කරලා තියෙන චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් තමයි. ඒ කියන්නේ එතෙන්දී ඇත්තටම හුඟක් දුරට මනස සම්බන්ධයෙන් කියලා කියන්න පුළුවන්. මොකද ධම්මානුපස්සනා මට්ටමකදී සෑහෙන්න හිත එක සිද්ධ වෙන ගනුදෙනුවක් තියෙන නිසා. ඒ මට්ටම් වලදී නම් හුඟක්ම කායික වශයෙන් ඊළඟට හිතේ තියෙන මට්ටමක් වශයෙන් හිතේ පෙලීමක් තියෙනවා ඊළඟට හිතේ පොඩි හරි ආතතියක් තියෙනවා ඒකම වුණත් ඔන්න චතුරාර්ය සත්‍ය කියන්නේ නැත්තම් දුකක් එතන තියෙනවා කියලා දැනගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන් හිතන්න උදාහරණයක් වශයෙන් ධම්මානුපස්සනාවකට යොමු වෙනවා කියන්නේ ඉතින් යම් පමණක හිතේ සමාධියක් සතියක් වර්ධනය වෙච්ච යෝගාවචරයෙක් තියාට එතකොට තේරෙනවා දැන් හිත සාමාන්‍යයෙන් නම් ඔන්න සංසුන් ස්වභාවයක් තියෙනවා. ඔන්න මොකක් හෝ අපිටම ද්වේෂ අරමුණක් ඇවිල්ලා ඔන්න ද්වේෂයට අහු වෙලා ඔන්න දැන් හිතේ තියෙන යම්කිසි දෙයක් අකමැති අරමුණක් ග්‍රහණය කරගත්ත ග්‍රහණය කරගත්ත ස්වභාවයක් අකමැති අරමුණක් ආවා ඒකෙන් ඔන්න ඒක ග්‍රහණය කරගෙන ඒකත් ඔස්සේ දැන් ඔන්න පෙලීමක් තියෙනවා දැඩි ග්‍රහණයක් තියෙනවා ඉතින් මෙතනම ඔන්න නොතිමිච්ච ආතතියක් දැන් ඔන්න ගොඩ නැගිලා තියෙනවා ඉතින් මෙයාට ආපස්සට හැරිලා සතියෙන් බලන්න පුළුවන් මේ කලින් හිතේ මම බොහොම සාමකාමී ස්වභාවයක හිත තිබුණා බොහොම නිදහසේ. නැත්තම් හිත කිසිම ආතතියකින් තොරව තිබුණා. ඔන්න දැන් මේ ද්වේෂ අරමුණක් ඇසුරු කරන්න ගිය නිසා ඔන්න හිතේ පෙලීමක් තියෙනවා. නැත්තම් හිතේ ආතතියක් ගොඩනැගලා තියෙනවා. කියලා අන්න යාට මේ බලන්න පුළුවන් දැනට මේ හිතේ හැතේලා තියෙන ඊට අනුරූපීවම කයෙත් ඇතුලලා තියෙන මේ ආතතිගත ස්වභාවය. මේක මේ මහා අරමේ අපි කතා කරන මේ නියපොත්තක් ගලවනකොට දැනෙන දුක වගේ දුකක් නෙමෙයි. ඒකට ඊටාම සියුම් මට්ටමක ආතතියක් විතරයි. එතකොට අර ඒ විදිහට තමන් බලද්දි මෙන්න ආතතියක් වශයෙන් තේරෙනවා නම් ඔන්න දුකක් තියෙනවා කියලා වටහා ගන්න පුළුවන්. දුක්ඛං දුක්ඛං පරිඤ්ඤයං කියලා කියනවා. දුකෙන් පැනලා යනවා පැනලා යන ආකල්පයක් නෙමෙයි බුදුහාඳුරුව ගොඩනගන්නේ. මෙන්න දුකක් තියෙනවා. දුකක් තියෙනවා කියලා ඔන්න පිළිගන්නවා, තේරුම් ගන්නවා. ඊළඟට බලනවා මොකද මේ දුකට හේතුව. ඒතකොට දුකට හේතුව වශයෙන් කෙනෙකුට මේ වෙලාවේදී මේ මම මේ මේ බඳු අරමුණක් ග්‍රහණය කරන් ඉන්නේ. මේ ද්වේෂ සහගත අරමුණන්ට පටික සංඥාවක් මං අල්ලගෙන ඉන්නේ කියලා අන්න හේතුව තේරෙනවා. හේතුව තේරුණා නම් ඔන්න අපිට තියෙන්නේ අතහැරීම. يعني දැන් දුක්ඛ සමුදයක් වැටහෙනවා. දුක්ඛ සමුදයට කරන්න කියන්නේ පහතබ්බම් කියන එක ප්‍රහාණය කිරීමක්. එතකොට අන්න යා ඒ අල්ලගත් එක අතහැරලා දානවා. අතහැරලා දැම්ම නම් ඔන්න හිත නැවතත් අර තිබුණ තත්වයකට නැත්තම් සහනශීලී ස්වභාවයට ශාන්ත භාවයට ඔන්න නැවතත් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දිගට දිගට දිගට හිත දිහා බලබලා හිත දිහා බලබලා කොයි වෙලාවෙද හිතට ආතතියක් එන්නේ? කොයි වෙලාවද හිතේ පීඩාවක් දැනෙන්නේ? කොයි වෙලාවද හිතේ පෙලීමක් තියෙන්නේ? කීකේ බලබලා බලබලා ඒකට ඒක ඒ තියෙන ස්වභාවය තේරුම් ගන්නවා, පෙලීම දුක තේරුම් ගන්නවා. ඒකට හේතුව තේරුම් අරගෙන හේතුව අත්හැරලා දානවා. හේතුව අත්හැරියනම් ඕන නැවතත් අර තිබිච්ච සාමාන්‍ය ශාන්ත ස්වභාවයකට නැත්නම් හිත පෙලෙන්නේ නැති ස්වභාවයට ඔන්නපත් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට දිගට දිගට දිගට කරනවා නම් ඔන්න ආරෂ්ඨාංග මාර්ගයක් කඩෙනවා. ඔන්න දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට ප්‍රායෝගික වශයෙන් චතුරාර්ය සත්‍යයක් ධම්මානුපස්සනාවේදී ක්‍රියාත්මක වෙනකොට ඔන්න ඔයගේ දෙයකින් තමයි අපිට කරන්න තියෙන්නේ. දැන් අපි හිතමු කෙනෙක් ගැඹුරු මට්ටමකින් කතා කරනවා නම් හොඳට හිතේ අනිශ්චිත භාවයක් හොඳට වර්ධනය කරගෙන ඉන්නවා නම් එයාටත් පුළුවන් බලන්න මොකද ඒ වෙලාවේදී ලොකු හිතේ ආතතියක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි තුමු දවසේ මොනවා මොන හරි කටයුතු වල යෙදিলা ආවහම ඒ හරහා ගොඩනැගිච්ච යම් පමණක පීඩනයක් තෙරපීමක් හිතේ තියෙන්න පුළුවන්. අපි හිතමු ඒක සමහරලාට නලල රැලි වැටිලා නැත්තම් පොඩ්ඩක් නිකන් තද වෙලා හිර වෙලා ඔය වගේ පොඩි පොඩි පොඩි දේවල් වලින් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් Tamanට පුළුවන් පොඩ්ඩක් Tamanට විවේකයක් ලැබිච්ච වෙලාවක පොඩ්ඩක් හිමීට කයට අවධානය යොමු කළා හිසට මුහුණට අවධානය යොමු කළා කොහෙද නිකන් ආතතියක් ගොඩනැගලා තියෙන්නේ. කොහෙද හිර වෙලා තද වෙලා තියෙන්නේ. ඒ ඔක්කොම ටික පොඩ පොඩ පොඩ පොඩ නිදහස් කර කර නිදහස් කර යවන්න පුළුවන්. හිතේ මොනවාද දැනට අද දිනේ කටයුතු හරහා ගොඩනැගිච්ච නිකන් එකතු වෙලා ආවිලා තියෙන නිකන් කුණු ටිකක් මොකද්ද? කොහෙද තාමත් නිකන් හිත අල්ලා අල්ලා අල්ලා අල්ලා ඉන්නේ? කොහෙන්ද මගේ හිත පෑරලා තියෙන්නේ? අද දවසේ කටයුතු කරද්දී කොහෙදද මගේ හිත පෑරලා වෙනස් වෙලා තියෙන්නේ කියලා ඔය ටික අල්ලලා ඔන්න ආයෙත් එතන නිදහස් කරන්න ඕනේ. නිදහස් කරලා ආයෙත් ඔන්න හිත ටිකක් සුවපත් කිරීමක් කරන්න වෙනවා. ඉතින් ඔය වගේ ක්‍රමවලට තමයි අත්‍තරම යන්න වෙන්නේ. විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය පැත්තෙන් කියනකොට කියනවා ඒ කියන්නේ විවිධාකාර විපස්සනා ක්‍රම තියෙනවා. ඔය ඔක්කොම අන්තිමට මෙතෙන්ට දාන්න පුළුවන් කියලා. කියන්නේ අපි ඒ මේ ක්‍රමයට ඔක්කොම දාන්න පුළුවන්ලු. මොකද්ද ඔය සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය ගැන කියද්දි කියන්නේ අර මේ ඇත් අඩියේ අනිත් ඕනම අඩි දාන්න පුළුවන්නේ. ඇත් අඩියක් කියලා කියන්නේ ප්‍රධාන කියන්නේ විශාල අඩියක්. ඒකෙදි ඔන්න අස්සේගේ අඩිය කියන එක දාන්න පුළුවන්. ඊළඟට මුවෙක්ගේ අඩියක් කියන එක දාන්න පුළුවන්. ඔන්න වගේ මේ ඇත් ඇත් මේ අඩියක උපමාවෙන් කියන මේ චතුරාර්ය සත්‍ය කියන එක මේ ඕනම يعني විපස්සනා පැත්තෙදී වුණත් හැටිය දාන්න පුළුවන්. එතකොට අපි يعني අනිකුත් විවිධ උපක්‍රම පාවිච්චි කළා අපිට පුළුවන් ඕනනම් හිත කැලිසුන්ගෙන් මුදව ගන්න. ඒ වගේමයි මේ ක්‍රමේ පාවිච්චි කරන්නත් පුළුවන්. මොකන්ද? නිකන් තමන් වෙතට ඇවිල්ලා බලනවා කොහෙද නිකන් ආ මේ දැනට සිද්ධ වෙන කෙලෙසෙන් අයින් වෙන්න ඕන ඉතින්. ක්ලේශය එක්ක යන ගමන් මේක කරන්න බෑ. ක්ලේශය ක්ලේශය දැන් තියෙනවා. ඒකෙන් අයින් වෙලා බලන්න ඕනේ දැනට හිතේ தත්ත්වය මොකද්ද? දැනට කයේ தත්ත්වය මොකද්ද? මේ සිද්ධ වෙච්ච දේ හරහා කොහොමද කයට හිතට ආතතියක් ගොඩනැගිලා තියෙන්නේ? ඔන්න ඒක තේරුම් ගත්තා නම් එතනම තියෙන දුකක්. ඔන්න ඇත්තටම මේ දුක තමයි දැන් තේරුම් ගන්න හදන්නේ. දවසේ කටයුතු ටික හරහා නැත්නම් දැනට තියෙන හිතේ දුවන කෙලෙසයක් හරහා දැනට සිද්ධ වෙන යම්කිසි ක්‍රියාවක් හරහා දැන් කොහොමද වර්තමාන මොහොතේ හිත පෙලෙන්නේ. වර්තමාන කොහොම මොහොතේ කොහොමද හිත ආත්‍ත්‍යගත වෙලා තියෙන්නේ? වර්තමාන මොහොතේ කොහොමද කය හිත තද වෙලා හිර වෙලා තියෙන්නේ? ඔන්න අපි අර ඵලය වෙනුවට මේ දැනට මේකේ හේතුවක් බලනවා. නැත්තම් අපි ක්ලේශයට අහු වෙලා ඉන්නව වෙනකොට ක්ලේශයෙන් අයින් වෙලා ඒක ඒක ඒකට ඒකට ඒක එක පැත්තකින් ඵලය දිහා බලනවා. ඵලය ඇත්තම දුකක්. ඔන්න ඒක තේරුම් ගත්තා නම් ඒකට හේතුවක් හොයා ගන්නවා. හේතුව ඊළඟට ඒක අතහරින්න ඕනේ. හේතුව අතහැරියා නම් ඔන්න නැවත පොඩ පොඩ පොඩ පොඩ හේතුව අතහැරලා අතහැරලා අතහැරලා අපි හිත නැවත නැවත නිදහස් කරගන්න නිදහස් කරගන්න අන්න හිතේ තිබිච්ච ආතතිය දුර වෙලා යන්න ඕනේ. හිත නැවතත් තැම්පත් වෙන්න ඕනේ අනිසිත භාවයක නම් කලින් තිබුණේ තමට ඒක හුරු වෙලා තියෙනවනේ ඕන නැවතත් හිත අනිසිත භාවයට ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රම වලින් තමයි තව තව ඇත්තටම ඉස්සරහට යන්න තියෙන්නේ විශේෂයෙන් හිත අර අනිසිත භාවයක පවත්වන්න පුරුදු වෙන යෝගාවචරයේ මේ වගේ ක්‍රම ඇත්තම පාවිච්චි කරන එක ලේසි මොකද විතර්ක කරන්න දෙයක් නැති තරම්. ඒ අපි වෙනත් ක්‍රමවලදී විතර්ක කරන්න ඕනේ. අපි හිතමු රාගයක් ආවම ඉතින් ඕකේ තියෙන දේවල් පොඩ්ඩක් එහෙට මෙහෙට කල්පනා කරලා හරිය මේ ඔන්න ගොඩ මේ අයින් කරලා දාන්න පුළුවන්. දේශයක් ආවම ඉතින් පොඩ්ඩක් හිතට හිතේ විතර්ක පහල කරලා ඒකෙන් නිදහස් කරගන්න පුළුවන් මෛත්‍රී වඩලා හරිය මේ කළා මේව කරගන්න පුළුවන්. නමුත් මේ වගේ ක්‍රමවලදී හිත නිශ්ශබ්දව තියාගෙනම වැඩේ කරන්න පුළුවන්. ඉතින් අර සියුම් සියුම් මට්ටම් වලට තමයි යන්නේ. විපස්සනාව ඒ කියන්නේ වැඩෙන්න වැඩෙන්න තමන් කොහොමද මේ අඩු වෙහෙසකින් වැඩේ කරගන්නේ? සරල ක්‍රම වලින් කොහොමද වැඩේ කරගන්නේ? ඒ වගේ ක්‍රම වලට තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඔව් කියන්න. එතකොට ඔය හිතේ අනිශ්චිත ස්වභාවය, නිදහස් ස්වභාවයද නිරෝධ අවස්ථාව විදියට ඔබ වහන්සේ කියන්නේද? ඒ තමයි නිරෝධය කියලා කිව්වහම ඉතින් ගැඹුරකින් ගන්න වෙනවා අපිට නිවනටත් නිරෝධය කියලා කියනවා. දැන් ඔය අපි දැන් අතන මම කැමති නිවන කියන එක කෙලෙම අර රාග රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං කියලා අපි කියනවනේ. ඒක තමයි ඉතින් නිවන කියන එකට දෙන්න පුළුවන් හොඳම මේ අත දැක්වීම. බුදුරජාන් වහන්සේ ඒකට තමයි උනන්දු කරවන්නේ. හැබැයි ඊට මෙහාදී తాවකාලික වශයෙන් හිත නිවි හිත නිවීමක් අත්දකින්න පුළුවන්. හිත කියන්නේ අරමුණු සම්පූර්ණයෙන් ඇතිවීම නැතිවීම ස්වභාවයක් අත්දක අත්දක ඉඳලා උදේවය ස්වභාවයක් අත්දකමින් ඉඳලා ඊට පස්සේ ඔන්න සමනවීමක් පැමිණීම නිරෝධයක් කියලා ඉතින් කියන්න පුළුවන්. ඉතින් හැබැයි ඕවට අනවශ්‍ය දේ වටනකම් දෙන්න ගියාම අපි අපි ඔය පැටලෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. අපි යෝගෙන් දාගන්නවා නා මම දැන් මෙතන ඉන්නේ මම දැන් අතන ඉන්නේ කියලා. අර ඒ ඒවෙන් තමයි අපි තවත් ඔන්න ඒ මේ යන ගමනේ හම්බ වෙන සම්දිස්ථාන හරහාත් අපි ලොකු මමත්වයක් ගොඩනගා ගන්නවා. ඒකම හානියටපත් වෙනවා. ඒකම ඒ තුලින්ම අපි මුලා වෙලා එක්ක අපි මේ වැඩේ අමතක කරලා දානවා නැත්නම් අපි ඒ හරහා මාන්නයක් ගොඩනගා ගන්නවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් භාවනාව හරහා විපස්සනාව හරහා නිරෝධයක් ස්පර්ශ කරන්න පුළුවන්. නමුත් නිරෝධයක් ස්පර්ශ කරපමණින් කෙලෙස් දුර වෙලා නැහැ. ඉතින් ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. නිරෝධය ස්පර්ශ කිරීම එකක්. නමුත් කෙලෙස් ටික ටික ප්‍රහාණය කිරීම කියන එක තව එකක්. ඒක ටික ටික ටික ටික ටික කළ යුතු දෙයක්. ඒක දැකදක ප්‍රහාණය කරන්න ඕනේ. මෙවැනි ඒකට මේ නිරෝධ ස්වභාවය, අනිසිත ස්වභාවය පාවිච්චි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේක තමයි පදනම වෙන්නේ. අපිට කෙලෙස් දුරු කරන්න නම් නිකලෙස් භාවයක් ඇති කරගන්න නම් නිකලෙස් භාවය මොකද්ද කියලා හඳුන ගන්න තියෙනවා. අන්න ඒ නිකලෙස් භාවයට හොඳම මට්ටමක් තමයි ඒවා හම්බ වෙන්නේ. ඒ නිකලෙස් භාවය ඊළඟට පාවිච්චි කරමින් ඔන්න තව තව කෙලෙස් වලට එන්න දිදී ප්‍රහාණය කරන්න ඕනේ. මේ මේකේ ඉන්නවා සැහැල්ලුවෙන්. හිර වෙලා තද වෙලා සමාධියකින් මේ වට කරගෙන නෙමෙයි සැහැල්ලුවෙන් ඉන්නවා. සැහැල්ලුවෙන් ඉඳද්දී අන්න කෙලෙස් එනවා. එන එන ඒවා දැක දැක ප්‍රහාණය කරන්න ඕනේ. දැක දැක ප්‍රහාණය කර කර තමයි ඉතින් මේක තව තව කියන්නේ වෙනත් වචන වලින් කියනවා ඔය ඇතම් කෙනෙක් හොඳට සමාධියක් කරහා ගිහිල්ලා ඕකට කියනවා මේ මොකද්ද මේ මේ මේ මේ චේතෝ විමුක්තියක් කියලා. විවිධාකාර චේතෝ විමුක්ති තියෙනවා. දැන් කෙනෙක් අපිටම මෛත්‍රී මෛත්‍රිය හොඳට වඩලා වඩලා වඩලා වඩලා අපිට මුළු හාත්පස මෛත්‍රිය පතුරවලා අර මොකක්ද ඒකට කියන්නේ මේ දිසා දිසාවන්ට පතුරවන්න පුළුවන් ඔන්න මේ දිසාවට පතුරනවා මේ දිසාවට පතුරනවා මේ දිසාවට පතුරනවා මේ දිසාවට පතුරනවා උඩ දිසාවටත් පතුරනවා යට දිසාවටත් පතුරනවා ඔන්න හාත්පස දස දිසාවට මන්ත්‍රය පතුරවන්න පුළුවන් පතුරවලා අන්තිමට නිකන් කිසිම භේදයක් නැහැ ආයි ගෑනු පිරිමි භේදයක් තමන්ගේ ප්‍රියා අප්‍රිය භේදයක් මොකක්වත් නැහැ ඔන්න සියලුම සත්වයින්ට සම්පූර්ණයෙන්ම මෛත්‍රී පතුරවන්න පුළුවන් ඕකට සාමාන්‍යයෙන් කියනවා ඒ කියන්නේ ඔය මට්ටම දිගට දිගට පවත්වනවා නම් ඒකට කියනවා මෙත්තා චේතෝ විමුක්තියක් කියලා ආයි හිතේ නැහැ කිසිම මේ බ්ලොක් වීමක් නැහැ. හිතේ කිසිම මේ මේ මේ මේ මේ මේ හිර වෙල්ලක් තද වෙල්ලක් නැහැ. ආයි කිසි බෙහෙදයකින් තොරව සීමාවකින් තොරව මෛත්‍රී පතුරවන්න පුළුවන්. ඔන්න වගේ ඉතින් භාවනා ක්‍රම තියෙනවා. මෙත්තා චේතෝ විමුක්තිය, අනිමිත්ත චේතෝ විමුක්තිය, ශුඤ්ඤත, අප්පන්හිත මේ ඔක්කොම චේතෝ විමුක්ති වශයෙන් පෙන්වනවා. මේ විදිහට හිතේ අර තිබුණා නම් යම්කිසි එක තැනකට නිකන් මේ මේ මේ ඒ කියන්නේ පටු පටු දැක්මක් නම් අපේ හිතේ තිබුණේ. කොහේ හිර වෙච්ච ගතියක්. ඔන්න මේ කට්ටියට විතරයි මම මෛත්‍රී වඩන්නේ. එතන තියෙනවනේ හිත හිතේ හිතේ පටු ආකල්පයක් තියෙනවනේ. ඒ ඔක්කොම ටික කඩලා යනවා. හිතේ තිබුණා නම් යම්කිසි සීමාවක් ඒ සීමාවන් ඔක්කොම කඩලා යනවා. ඒක සම්පූර්ණ ඔන්න හිත නිදහස් වීමක් තියෙනවා. හැබැයි ඉතින් ඕක ඕක දිගට පවත්වන්න බෑ. ඔය මේ සමාධිය තියෙන තාක් ඔන්න පවත්වන්න පුළුවන්. අන්න එතෙන් තමයි ප්‍රඥාවක් පාවිච්චි කරන්න වෙන්නේ. මේක කොහොමද දිගට දිගට පවත්වන්න නම් කෙලස් ටික අයින් වෙන්න ඕනේ. කෙලස් ටික තියෙන නිසා තමයි මේ චේතෝ විමුක්ති මට්ටම දිගට පවත්වන්න බැරි. අන්න ඒ හින්දා ප්‍රඥා ප්‍රඥා විමුක්තියක් වශයෙන් ඔන්න ඊළඟට ප්‍රඥාව එතන එතන එතන පාවිච්චි කර කර නැවත නැවත ඔන්න හිත නිදහස් කරගන්නවා. නිදහස් කරගන්න නිදහස් කරගන්න මේ මේ මට්ටමත් චේතෝ විමුක්ති මට්ටමත් ඊළඟට දිගට දිගට ටිකක් වැඩි කාලයක් අනායාසයෙන් පවත්වන්න පුළුවන් හැකියාව එනවා කියනවා. ඒ හින්දා ඔය සාමාන්‍යයෙන් ද්වේතානුපසනා සූත්‍රයේදී එහෙම වාක්‍යයක් එනවා චේතෝ විමුක්ති සම්පන්නා අතෝ පඤ්ඤා විමුක්තිය කියලා. කියන්නේ මුලින් කෙනෙකුට යෝගාචරණය මේ චේතෝ විමුක්ති ස්වභාවයක් හම්බ වෙනවා. ඊට පස්සේ තමයි ප්‍රඥා විමුක්තියකින් මේ චේතෝ විමුක්තිය හොඳට පදම් කරලා ගන්නෙ. නිකන් තහවුරු කරලා හදාගෙන ඉන්නේ. මුලින් මේ චේතෝ විමුක්තියක් හඳුනා ගැනීමත් වැදගත්. නැත්තම් එයා දන්නේ නැහැ නේ මොකද්ද මේ කතා කරන්න කියලා. මේක හඳුනා ගන්නවා. ඉතින් අපිට ඒක මුලින් තේරෙන්නේ නැහැ. මේක මේ චේතෝ විමුක්තියක් නෙමෙයි. මේක මහා ඒකාකාරී බවක්. නිින්ද යන ගතියක් වගේ තමයි මුලින් තේරෙන්නේ. ඒක කරන්න කරන්න කරන්න කරන්න හිතේ සංවේදී බව වැඩි වෙලා අරමුණු වලින් හිත නිදහස් වෙලා අන ටික ටික ටික අර මේකේ තියෙන ශාන්ත භාවය මේකේ තියෙන නිකන් මේ මේ මේ ඝර්ෂණයකින් තොර ස්වභාවය පෙලෙන්නේ නැති ස්වභාවය ඔන්න ටික ටික තේරෙන්න තේරෙන්න තමයි දෙන්නා මෙතන තියෙනවනේ කෙලෙස් නැති ගතියක්. එතන තියෙනවා බොහොම යාටම ආවේනික ගතියක්. ඒක තේරෙන්න ගන්න. ඒ ගතිය තමයි ටික ටික ටික වර්ධනය වී වර්ධනය වී කෙලෙස් ටිකක් දුර වෙවි දුර වෙවි යන්න තියෙන්නේ. හා. හොඳයි. ඔව්. හරි. අකමැත්තක් වෙනස්. එතකොට මේ අපි මේ දුක කියලා හොයාගෙන යන්නේ නැවත ඉපදීමේදී කොයි හරි වෙනවා තිරසං ආත්මික හරි අපායක හරි ඉපදෙයි කියන බයද? නෑ, ඇත්තටම ඒක එක මට්ටමක්. දැන් බුදුහාමුදුරුවෝ දුක කියලා කතා කරද්දී අපි තුමු ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අපි එහි සම්පයෝගෝ දුක්ඛෝ පි එහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං පංචඋපාදානස්කන්ධා දුක්ඛ කියලා විදිහට සංකිට වෙන පංචඋපාදානස්කන්ධා දුක්ඛ කියලා ඉතින් දුකේ එක එක මට්ටම්නේ පෙන්ලා තියෙන්නේ. ඉතින් අපිට ලෙඩක් දුකක් වල ව්‍යාධිපි දුක්ඛ ඔය ඔක්කොම ටික තියෙනවා. ලෙඩක් දුකක් වල දුනහම ඔකේ දුකක් තියෙනවා කියන එක ඉතින් ඔක තේරෙන දෙයක්. ඔව් ඒක තමයි. ඒ ඒ මට්ටමත් තමයි ටික ටික හැදි හැදි එන්නේ. කියන්නේ ඒක එක පාට ඇක්සෙප්ට් කරන්න බැහැනේ ඉතින්. ඒක තමයි දැන් බුදුහාඳුරෝ අවවාද කරන්න. දැන් උදාහරණයක් වශයෙන් නකුල පිතා කියලා මේ මේ ගෘහපතියා එනවා බුදුහාඳුරන් හම්බෙන්න. එයිලා කියනවා මට හරිම අමාරුයි දැන් අසනීපයි ලෙඩයි ලෙඩ ගොඩයි මේ වයසට ගිහිල්ලා අර මේ කියලා දැන් මෙයාගේ මේ අසනීප ගතිය බුදුහාඳුරන්ට කියනවා කිව්වහම බුදුහාඳුර කියනවා ඕක එහෙම තමයි පුළුවන් නම් මේ කායික දුකෙන් කායික රෝගෙන් හිතේ දුකක් ඇති කරගන්න නැතුව ඉන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරන්ටත් ලෙඩ හැදිලා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේත් ලෙඩ වෙලා තියෙනවා. කාශ්‍යප කාශ්‍යප මහරහතන් වහන්සේත් ලෙඩ වෙලා තියෙනවා. ලෙඩ වීම වළක්වන්න බෑ. රහත් උනත් ලෙඩ වෙනවා. බුදුහාමුදුරන් ලෙඩ හැදුනා. හැබැයි ඒකෙන් මනසේ පෙලීමක් වෙන්නේ නැති විදිහට ඔන්න මනස දියුණු කරලා තියෙනවා. එතෙන්ට තමයි යන්න තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ ඔන්න කාශ්‍යප මහරහතන් වහන්සේ හොඳටම දීලන් වෙනවා. ඊට පස්සේ බුදුහාඳුරෝ යනවා බලන්න. ඉතින් ගිහිල්ලා අහනවා මේ කොහොමද ලෙඩේ හොඳ වෙනවා වගේද තේරෙන්නේ නිකන් අඩු වෙනවා වගේද තේරෙන්නේ. කෙලින්ම කියනවා නැහැ සායනස මේක නම් එන්න එන්න වැඩි වෙනවා. මොකද්ද ඒක හරි ලස්සන ඔය කාශ්‍යප බොජ්ජංග පිරිත තියෙන්නේ. ඒකදී මේ කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා මේ රහත් වුණාට පස්සේ කියනවා මේ ඉවසන්න බෑ මේක එන්න එන්න වැඩි වෙනවා අඩු වෙන්න නම් නැහැ කියලා කියනවා. බුදුහාඳුරාණන් ඊට පස්සේ බොජ්ජංග ධර්මයන් ගැන දේශනා කරනවා. ඉතින් ඒක හොඳට සවන් දීගෙන මේ තමන් තුළ මේ බොජ්ජංග වඩපු හැඩිය මතක් වෙනවා වෙන්න පුළුවන් නැත්නම් ඒ හොඳට බොජ්ජංගයන් ඉස්සරහට ඇවිල්ලා කායික වශයෙන් උත්සූපත් වෙනවා තේරුම් ගන්න තියෙන්නේ ඉතින් අර ඒ වගේ කියන්නේ රෝගාබාධ හරහා නැත්නම් අප්‍රියන් එක එකතු වීම හරහා නැත්නම් ප්‍රියයන්ගෙන් වෙන්වීම හරහා අනිවාර්යෙන් දුකක් දැනෙනවා ඒක සාමාන්‍ය අපිට තේරෙන දුකක් හැබැයි ඒ මට්ටම දුකක් වශයෙන් පිළිගන්න වෙනවා ඉතින් ඒක මේ ලෝකේ මිනිස්සු වශයෙන් තියෙන දෙයක් අපිට අපිට සිද්ධ වෙන දේවල්. හැබැයි අපිට පුළුවන් නම් ඒකෙන් වැඩි හිත සලා නැතුව හිත හිත වට නැතුව මේක මේ දෙයක් මේක සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ කියන්නේ ඒ ඒ පන්නරය තමයි ටික ටික විපස්සනාවෙන් හම්බ වෙන්නේ. දේවල් වෙනස් වෙනවා. හැබැයි ඒකෙන් අපි සැලෙන්නේ නැහැ. ඒකනේ ඉතින් රහතන් වහන්සේට තමන්ව මැරුවත් රහතනේ කරත් දුකක් වෙන්න විදිහක් නැහැ. දැන් අර කවුද මේ සාමනීර සාමින්හන්සේ කෙනෙක් රහත් වෙලා යන්නේ කලේ මැද්දින් කවුද මේ අදි අදිමුත්ති නේද? අදිමුක්කද මට මට නෑ. අදිමුත්ත මහරතන් වහන්සේ. උන්වහන්සේ කැලේ මැදින් යනවා. කැලේ මැදින් යනකොට හොර මුලක් ඇවිල්ලා කියනවා මේ මරන්න ඕනේ මේ අපිට මේ බිල් එකට දෙන්න ඕනේ කියලා. <laughs> එතකොට කියන ඉතින් මේ ගාලක් නැහැ ඉතින් මේක මේ මොකද්ද මේ මේක මොකද්ද මේ තින කට්ට සමන් ලෝකං ඔන්නම කියලා ගාතාවක් කියනවා මේ මේ ලෝකයේ තියෙනවා තන තන කල කෑලි තියෙනවා දර කෑලි තියෙනවා ඒ වගේ තමයි මේ ශරීරෙත් කියලා ඉතින් පුදුමාකාර ප්‍රකාශයක් කරන්න. ඉතින් අර හොරු ටික හොල්මන් වෙනවා ඉතින්. ඉතින් ඉතින් එහෙම ප්‍රකාශයක් ඉතින් අපිට කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. තාම බැහැනේ ඉතින්. තාම අපි අල්ලන් ඉන්නේ. අපිට ඒ තරම් මධ්‍යස්ථාවයක් ගොඩ නැගිලා නැහැ. ඉතින් යම් දවසක රහත් වුණා නම් ඒ බඳු හැකියාවක් අපි තුළ ගොඩ නැගෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මේ දේවල් හුදු සංස්කාර දහමක් හුදු සංස්කාර සභාවක් මේ මෙතන තියෙන්නේ. හේතුඵල ධමයක් අනුව හටගත කයක්කේ මෙතන තියෙන්නේ කියලා අපිට හොඳ ගැඹුරු මට්ටමකින් මේක කිසිසේත්ම උපාදාන නොවන මට්ටමකින් ඔන්න ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. රහත් වෙලා නම් හරියට. අන්න එතකොට ඉතින් මරන්න ආවත් ඉතින් ඕන දෙයක් ඉතින් මගේ දැන් ආවිෂ ඉවරනා ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ওই මුගලන් මහරහතන් වහන්සේව ඇවිල්ලා ඔක්කොම හොරු ටික ඇටපු ටික කුඩු වෙනකම් ගහනවනේ. ඉතින් ඒතින් නමුත් උන්වහන්සේ මොකක්වත් ඉතින් අඩන්න වැළපෙන්න ගියේ නැහනේ. ඉතින් අන්න ඒ වගේ. ඒ කියන්නේ ක්‍රමානුකූලව ඉතින් මේ දුකට ඔරොත්තු දෙන ගතියක් ඉතින් හැදෙනවා වෙන්න පුළුවන්. නැත්තම් මේක මමත්වෙන් ගන්න ස්වභාවය තමයි නැති වෙන්නේ. අවිද්‍යාවෙන් මමත්වෙන් ගන්නව නම් අපි පෙළෙනවා. ඉතින් අවිද්‍යාව, තණ්හාව දුරු වෙන්න දුරු වෙන්න ඉතින් ටික ටික ටික අතහැරි අතහැරි යන ගමනක් තමයි තියෙන්නේ. ඔව්. හොඳයි. ඒත් ඉතින් කායික දුක නම් තියෙනවා. කායික දුක තියෙනවා. කායික දුක නැති කරගන්න නම් බෑ. ඒක ඒක ඉතින් කොහොමත් ඒක ඉවසීමෙන් තමයි තියෙන්නේ එකම දේ. <laughs> දැන් ඇත්තටම ඔය බුදුරජාන් වහන්සේම අර දේවදත්ත ගලක් පෙරලපු වෙලාවේ ඉතින් අපි හිතන්නේ පොඩ්ඩක් ඉතින් ලේ සෙලවුණා කියලානේ ගානක් නැහැ කියලානේ. නමුත් එතන ලොකු වේදනාවක් ඇවිල්ලා තියෙනවා. මොකද ඒක ගැන මේ කියන්නේ දේවතා සංයුක්තයේ තියෙනවා සතුල්ලපකායික දෙවියෝ කියලා පිරිසක් ඇවිල්ලා මේ බුදුහාඳුරෝ මේ කොහොමද මේ තරම් දුක් වේදනාවක් විඳ දරාගන්නේ කියලා දැකලා බුදුහාඳුරන්ට ප්‍රශංසා කරනවා. ඔබ ඔබ වහන්සේනම් බුදුමාකාර සිංහ රාජෙක් මේ කොහොමද මේ තරම් මේ පීඩාවක් කිසිම සැලීමක් හිතේ කිසිම චංචල භාවයක වෙන්නේ නැතුව කොහොමද විඳ දරාගත්තේ කියලා මේ උන් ඒ දෙවියන්ට බුදුමයි කොහොමද මේ බුදුහාඳුර මේ තරම් මේ මේ දුක් වේදනාවක් විඳ කියලා විඳ දරාගත්තේ කියලා. ඒ නිසා يعني දුක් වේදනාව අනිවාර්යෙන් කයේ තියෙනවා. ඒක වලකින්නේ නැහැ. නමුත් ඒකෙන් හිත හිත මේ චංචල කරගන්න තු ඉන්න ස්වභාවයක් තමයි ඉතින් හැදෙන්න තියෙන්නේ. ඔව්. ඔව්. පුළුවන් නම් ඉතින් හොඳයි. පුළුවන් නම් ඉතින් වර්ධන්න කියන අනිසිත භාවයක් කියන්නේ ඒ කියන්නේ අපි අරමුණේ තුල ඉඳීම ඕනම අරමුණක් තුල ඉඳීම තුළ යම්කිසි පීඩාවක් තියෙනවා. ඉතින් ඒ නිසා හැබැයි ඉතින් ඒකේ දැන් මෙතන ඒකෙන් අනිසිත භාවයට හිත දාන්න පුළුවන් ඉතින් වරදක් නැහැ. හැබැයි මේ වගේ වලදී ටිකක් තීව්‍රයි ඔය කතා කරන දුක. කියන්නේ ලොකු පීඩාවක් මෙතන තියෙන්නේ. ඒතර අනිසිත භාවයට ගන්න නම් හොඳට මේ පුහුණු කරලා තියෙන්න ඕනේ. දැන් අපි තුමු හොඳටම අතම මේ කොහේ හරි වේදනාවක් දෙනවා. කටුවකින් කටුවක් කරලා හොඳටම වේදනාවක් දෙනවා. එතකොට අනිවාර්යෙන් හිත එතනට එතන ග්‍රහණය කරනවා. ග්‍රහණය කරන ගතියට යනවා. ඒ කියන්නේ වේදනාව වේදනාව හොඳට අරමුණු වෙනවනේ. වේදනාව හොඳට අරමුණු වෙනවා කියන්නේ අනිශ්චිත නෑ. කියන්නේ එතනදී වේදනාව ඇසුරු කරනවා හිත. ඉතින් ඒක ඒක තියෙද්දිත් පුළුවන් නම් හිතේ හිතේ වේදනාවක් ඇති කරගන්න නැතුව ඉන්න. කයේ වේදනාව තියෙනවා. නමුත් හිතේ වේදනාවක් නැහැ. මේක අපි දුමු මේ කටුවක් ඇනුණා කොහේ හරි. කවුද මේක දැම්මේ මෙතන මේ මේ අහරමේ කියලා ඔන්න දැන් හිතෙන් ඕක දැන් බනින්නයි, ද්වේෂ කරන්නයි අහරමේ ඔන්න හිතින් හදාගන්න ටික අපි අතින් දාගන්නේ. අපිට පුළුවන් නම් ඒ අතින් දාගන්න නැතුව මේ දැනට කයේ තියෙන ටිකෙන් පමණින් නතර කරන්න ඒක තමයි බුදුහාඳුර කියන්නේ. දැන් ඒකයි අර මේ ඔහම කතා කරන සූත්‍රයක්ම තියෙනවා බුදුහාඳුර අහනවා දැන් මේ අසෘතවත් පුතුජණයත් මේ භාවනාවක් අහරමෙන් නොවැඩපු කෙනත් කායික දුකක් විඳිනවා. අන්න භාවනාවක් අහරමේ හදපු කෙනත් කායික දුකක් විඳිනවා. මොකද්ද වෙනස? ඉතින් දෙකම එකයිනේ. කියලා ඉතින් අහනවා. බුදුහාඳුරම ප්‍රශ්න උත්තර දෙන්න. හාමුදුරු බුදු ඉතින් අනිත් ස්වාමීන් වහන්සේ කෙනා අනේ ස්වාමීන් වහන්සේ අපි දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේම කියන්නකෝ. කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඒ හිතක් වඩපු කෙනා මේ කායික දුක මත දෙවෙනි දුකක් ඇති කරගන්නේ නැහැ. දෙවෙනි දුක තමයි මානසික දුක කියන්නේ. ඒක කායික දුක හරියට එකපාරක් ඇඩමු උලක් වගේ. අපි නොදන්නා කමට ඒ උල ඇනිච්ච තැනම තවත් උලක් එන ගන්නවලු. උඩ ඇනුන තැනක තව අවුලක් අනිනවා කියන්නේ ගන්න දෙයක් නැහැ හොඳටම පීඩයින් එතකොට. ඒ දෙවෙනි උගල තමයි මානසික මානසික වශයෙන් අපි ඇති කරගන්නා වේදනාව. ඒ අපි බුධාඳුර පුළුවන් තරම් උනන්දු කරවන්නේ කොහොමද මේ මානසික පීඩාව දුරු කරගන්නේ. ඒක තමයි අපි අතින් දාන පීඩාව. දැන් කායික පීඩාව කරන්න දෙයක් නැහැ. ඒකට ඉතින් බෙහෙත් ටිකක් ගන්නයි තියෙන්නේ. අපි මේ කායික පීඩාව මත මානසික පීඩාවක් ඇති කරගන්න එක වළක්ව ගන්නයි තියෙන්නේ. ඒවට තමයි ඇත්තටම මේ විශේෂයෙන් විපස්සනාවාදී භාවනා ක්‍රම උදව් වෙන්නේ. ඔව්. හොඳයි. ඒ කියන්නේ අපිට විවිධ උපක්‍රම පාවිච්චි කරන්න වරදක් නැහැ. අපි ওই කර්මය අනුව හිතලා අපේ හිත හිත සංසඳව ගන්නවා. ඊළඟට නැත්තම් මේ වෙච්ච දේ ගැන ඉතින් මේක මේ මොකද්ද හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙච්ච දෙයක් කියලා ඔන්න හිත සංසඳව. කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්නේ අපේ ධම අනිවාර්යෙන් ධමයට අනුව හිතලා අපේ දුකෙන් දුකෙන් හිත මුදව ගන්නයි තියෙන්නේ. අන්න හරි. ඔව්. පුළුවන් තරම් ඒ කියන්නේ කායික දුක කායික දුක මට්ටමින් නතර කරලා හිත ඒකෙන් බේරගන්නයි තියෙන්නේ. හිත මේ කියන්නේ කායික දුකට තින් පුළුවන් තරම් තින් බෙහෙතක් හේතක් කරලා ඒක ඒකට බෙහෙත් ගන්නවා. නමුත් ඒකෙන් හිත හිත පෙලා ගන්න නැතුව ඒකට මේක දුක ඇති කරේ අහවලයි කියලා යත් එක්ක දේශයක් ඇති කරගන්න නැතුව හිත ඒකෙන් අනවශ්‍ය විදිහට කෙලස් ජනිත නොවන විදිහට පාත්ත ගන්න උත්සාහත් වෙනවා නම් හරි. ඔව්. ඔව්. මන්ද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දුක්ඛාර සත්‍ය කියන්නේ දෙකම එකයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද ඒ කියන්නේ අර මේ බුදුහාඳුරෝනේ ඔක මේ දුක කියන එක සත්‍යයක් වශයෙන් පෙන්වලා දෙන්නේ. මේක මේ තියෙන දෙයක්. නැත්තම් මේ මේ මේක ආර්ය සත්‍යයක් වශයෙන් පෙන්නනවා. මොකද අපිට වෙන්නේ මේක මගේ කරගන්නවා. දැන් මේ මට ඔලුව කැක්කමක් හැදුනා. ඇයි මේ මටම ඔලුව කැක්කම හැදලා තින්නේ? අනිත් කාටවත් ඔලුව කැක්කම නැහැ. ඇයි මටම හැදුනේ? මේ මේ මම මෙච්චර දැන් බෙහෙතුත් ගත්තා මම නැත්තම් බෙහෙතුත් දෙනවා මේ මට ආයෙත් ඔලුව කැක්කම හැදිලා එදත් හැදුනා ඔන්න අදත් හැදිලා දැන් මේ ලොකු කතාවක් මේ දුක මගේ කරගෙන නමුත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දුක මගේ දුක නෙමෙයි මේක දුක හුදු දුකක් එතකොට මේ කයේ දුකක් තියෙනවා කයේ පිළීමක් තියෙනවා අපිට පුළුවන් ද මේකට මමත්වයක් ආරෝපණය කරන්නේ නැතුව මේක මේ මගේ වේදනාව මගේ දුක මගේ ඔළුව කැක්කුම මගේ බඩ කැක්කුම කියන්නේ නැතුව මේක දැන් මේ ඔළුව කැක්කමක් තියෙනවා. දැන් ඔන්න වේදනාවක් තියෙනවා. ඔන්න දැන් ඔන්න හිසේ අමාරුවක් තියෙනවා මොකක් හරි. ඒක මමත්වයෙන් ගන්න නැතුව ඒකෙන් අයින් වෙලා ඒක නිරීක්ෂණය කරනවා. කියන්නේ මේ අරමුණෙන් අයින් වීම තමයි දෙන්න තියෙන්නේ. අපි මේ අරමුණ දැඩිව ග්‍රහණය කරගෙන මේකට මමත්වයක් ආරෝපණය කරගත්ත ගමන් මෙතන අහු වෙලා ඉන්නේ. නමුත් දුක්ඛ සත්‍යයේදී දුක්ඛ සමුදය සත්‍යයේදී ඔය යන චතුරාර්ය සත්‍ය තුලම සම්පූර්ණයෙන්ම තියෙන එහෙම දෙයක් නෙමෙයි. මෙතන මේ හුදු දුකක් තියෙනවා. ඒක මේ මට විතරක් ආවෙනික දුකක්කුත් නෙමෙයි. මේක ඉපදුන හැමෝටම මේ දේ වෙන්න පුළුවන්. දැන් අපි හිතමු කවුරු හරි මොන්න මේ කොහේ හරි කකුල වදිනවා. මට වේදනාවක් දැනෙනවා. අපි තුමු ඕක සතෙක්ගෙත් එතනම කකුල වැදුනා කියලා ඉතින් උටත් වේදනාවක් දැනෙනවා. උටත් තියෙන්නේ දුකක්. මට තියෙන්නේ දුකක්. දුක දුකම තමයි. ඉතින් අපි තමයි අර මමත්වෙන් ආරෝපණය කරන්නේ මගේ දුක කරගන්නේ. ඉතින් අපි අපි එහෙම කරගත්ත ගමන් ඔන්න අර මානසික වේදනාව මානසික දුක කියන එකත් එකතු වෙනවා. ඒතකොට තව දුක වැඩි. දැන් දුක්ඛ සත්‍ය වශයෙන් බලද්දි කියන්නේ මේක අර ඒ අරමුණෙන් අයින් වෙලා අරමුණ අරමුණ වශයෙන් දකීමක් තියෙන්නේ. සතිය පිහිටවීම තියෙන්නේ. සතිය පිහිටුවා නම් අරමුණේ මුලා වීම සිද්ධ වෙන්නේ නැහැ. හොඳට හොඳට සතිමත් වුණා නම්. එතකොට අන්න මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන දේ බාහිරින් වෙන කෙනෙක්ගේ දේවල් දිහා බලනවා වගේ බලන්න පුළුවන් හැකියාව වෙනවා. මම හිතන්නේ එතන තමයි අපිට යන්න තියෙන දුක්ඛ ආර්ය සත්‍ය. දැන් ඒක කියනවනේ දුක්ඛං පරිඤ්ඤයං දුක්ඛ සමුදයං පහතබ්බං දුක්ඛ නිරෝධං සච්චිකාතබ්බං පරිපදාව භාවේ තබ්බං ඔය විදිහට පෙන්නනවානේ ඒ නිසා මේ ඒ හැම තැනදීම අපිට ප්‍රායෝගිකව කරන්න යමක් තියෙන මේකෙන් පැනලා යන දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ දුකක් තියෙනවා නම් දුක හොඳින් හඳුනා ගන්න ඕනේ දුක හොඳින් හඳුනාගත්තා නම් ඔන්න තේරෙනවා දැන් කොහේ හරි ඔන්න හිර වෙලා තද වෙලා ආතතිගත වෙලා තියෙනවා දුක හඳුනාගත්තා මොකද්ද ඔන්න හේතුව දුක සමුදයට බලනවා බැලුවම ඔන්න කොහේ හරි ග්‍රහණය කිරීමක් අල්ලා ගැනීමක් නැත්තම් මේ තියෙන විදිහට වඩා වෙන විදිහකට වෙන්න ඕනේ කියලා අපේක්ෂාවක් ඔන්න තියෙන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මේ. දැන් තියෙන දැන් තියෙන විදිහමයි. අපි හැබැයි අපේක්ෂාවක් තිනු නෑ මේක මීට වඩා හොඳට වෙන්න තිබුණා. ඇයි මෙහෙම උකලේ කියලා ඔන්න අපේ අපේක්ෂාවක් තිනු. ඒ අපේක්ෂාව හරහා දුකක් ඇවිල්ලා. අපිට තියෙන අත්හැරලා දාන්න තියෙන මේක තමයි the way it is. මේක තමයි දැන් තත්ත්වය. පිළිගත්තා නම් ඉතින් දුක එතනම ඉවරයි. අතහැරීම එතනම ඉවරයි. දුක් දුක් සමුදය පහතබ්බා. ප්‍රහාණය වුණා නම් ඔන්න ආයෙත් ඉතින් හිත නිවෙනවා. හිත තැම්පත් වෙනවා. තිබිච්ච ආතතිය දුර වෙනවා. අන්න මේක නැවත නැවත කරනවා නම් අන්න අරෂ්ඨාංග මාර්ගයක් වැඩෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව මේක කරන්න තියෙන්නේ. ඔව්. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දින කිහිපයක් භාවනාව ක්‍රමානුකූලව වැඩුණ පසු ඒ චක්‍රයක් ලෙස විකාශය වීමට පටන්ගෙන ඇත. ආනාපානය ගෙවි ගොස් නිශ්චල වී ධාතු ලක්ෂණ එකින් එක ශරීරයෙන් මතුවී මුළු ශරීරයේ පුරාවටම නිරීක්ෂණය කරමි. මගේ පාලනයකින් තොරව මුළු ශරීරයම ශරීරයම ඒ මේ අත පෙරලෙමින් මේ නිරීක්ෂණයට සලස්වයි. දැන් වැඩසටහන නැවතුන පසු මෙලෙස එක දිගට භාවනාව ගෙන යා නොහැක. මීට කලින් අත්දැකීම නම් නැවත මෙවැනි ක්‍රමානුකූල වැඩිමකදී එය නැවත නැවත එය නැවතුන තැන සිට නැවත විකාශය වේ. හරියට චිත්‍රපටයක નિયમિત තැනකින් වරහන් ඇතුළේ එක්සැක්ට් ෆ්‍රේම් පටන් ගන්නාක් මෙනි. මේ පිළිබඳව විග්‍රහයක් කරන මෙන් ආයෝජනය කර සිටිමි. තෙරුවන් සරණයි. ඊළඟට තියෙනවා ඔබ ඔබ වහන්සේට අපි තව කොපමණ කලක් ඔබ වහන්සේගෙන් මෙවැනි වැඩමුළුවක් සඳහා බලා සිටිය යුතුද? මොකක්ද අපේ ප්‍රශ්නේ කිව්වේ? ප්‍රශ්නේ තියෙන දින කීපයක භාවනා ක්‍රමානුකූල වැඩෙන පසු ඒ චක්‍රයක් ලෙස විකාශය වීමට. ඔව් ඒක ඇත්තටම හුඟක් දෙනෙක් කියනවා දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු කවුරු හරි ඔන්න නිින්දට යනවා. නිින්දට යද්දී එයා ඔන්න අපි හිතමු ආනාපානේ බල බලා ඉන්නවා. දැන් නෙමෙන්නු නිින්දට ගිහිල්ලා. බෞද්ධ උදේ නැගිටිනකොට ගාන්ටයිත් ආනාපානෙන් හිත පටන් ගන්නවා. ඔන්න වගේ දේවල් හුඟක් දෙනෙක් කියනවා. කියන්නේ අර හිත පටන් නැවතුන තැන ඉඳලා ඊට පස්සේ පටන් ගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් මං හිතනවා ඉතින් හැබැයි මන් දන්නේ මේක මේ භාවනා වැඩසටහනින් අවසන් වෙනවා. ඊට පස්සේ ආයි මාසයකට පස්සේ භාවනා වැඩසටහනට ආවට පස්සේ එතනින් පටන් ගන්නේ කියලා නම් හිතන්න අමාරුයි හැබැයි. <laughs> ගෙදෙද්දි හොඳට භාවනාව කෙරුණා නම් හැබැයි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා භාවනා වැඩසටහනකදී හොඳට අපි අර අපේ පුහුණුව හොඳට ශක්තිමත් කරගන්නවා. හැබැයි අඩුතරමින් ඔක පිරිහෙන්නේ නැති වෙන්න පවත්වා ගන්න එක තමන්ගේ වෙලක්. ඒකට පුළුවන් තරම් තමන් උත්සාහත් වෙන්න ඕනේ කොහොම හරි වෙලාව හදා ගන්න ඕනේ. දවසේ කාලයක් මේ සඳහා යොදා ගන්න ඕනේ. මොකද අඛණ්ඩව මේ දේ කරන්නේ නැතුව කරන්න බෑ. උදාහරණයක් වශයෙන් මේ කාලය මේ උපමාවකට පෙන්නනවා ඒ දවස්වල අර ගින්දර ඇති වෙන්න ඇති කරන්න පාවිච්චි කරලා තියෙන මේ දඬු දෙකක්නේ. වියලි දඬු දෙකක් අතුල්ලා තමයි ලුගිනි පත්තු වෙන්නේ. දැන් හිතන්න මේක මෙහෙම අතුල්ලා අතුල්ලා අතුල්ලා අතුල්ලා දැන් අත් දෙක රෙදෙනවා. පැත්තකින් තියෙනවා. ආයි පොඩ්ඩක් කියලා ගන්න දැන් අත් දෙක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ආයි ගන්නවා. අතුල් <laughs> අතුල් අතුල් අතුල් අතුල් අතුල් දැන් ආයිත් අත් දෙකට දෙනවා. ආයි පැත්තකින් තියෙනවා. පත්තු වෙයිද? <laughs> ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. මේක අත් දෙක රිදිද්දෙන් කරන්න දෙයක් නැති මේක පත් වෙනකන් මේ අතුල්ලන්න. <laughs> අන්න ඒ වගේ තමයි භාවනාව. ඒ හින්දා මේක පත් වෙනකන් අතුල්ලන්නයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපි අඛණ්ඩව කරේ නැත්තම් මේ මේක මගහැරි මගහැරි යනවා. ඒ කියන්නේ මේක හැදෙනවනේ දැන් සතියක් වැඩිගෙන එනවා. සමාධියක් වැඩිගෙන එනවා. ප්‍රඥාවක් වැඩිගෙන එනවා. අපි ඒකට හානි නොවන විදිහට කටයුතු කරන්නයි තියෙන්නේ. එහෙනම් පුළුවන් තරම් ඒ කියන්නේ ඒකයි ඊයේතර මතක් කරේ මේකට හානි වෙන්නේ මොන මොන කාරණා හරහාද කියලා පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕනේ. කාව ඇසුරු කරද්දිද මේකට හානි වෙන්නේ? මොනවා මම කරද්දිද මේකට හානි වෙන්නේ? ටීවී එක ගාවට කියලා වාඩිනහම මේකට හානි වෙනවද? පත්‍ර ටික ගත්තාම මේකට හානි වෙනවද කියලා මම බලන්න ඕනේ. පොඩ්ඩක් ඉතින් අමාරුයි වැඩේ මේ උඩුගම් බලා යම් පීනන්න යන්නේ. <laughs> මේක මේ අරකත් කළා මේකත් කළා ඔක්කොම ටික කරගෙන මේකත් කරගන්න අමාරුයි. ඒ කියන්නේ මුගක් <laughs> දෙනේ ඒකටනේ කැමති. <laughs> මේ හැම දෙයක්ම කරනවා අර පොඩ්ඩක් ඉඳලා හිටලා ඒකත් කරනවා ඊළාට ඉඳලා හිටලා ඔන්න කට්ටියත් එක්ක එළියටත් යනවා. ඊට පස්සේ ඔන්න චිත්‍රපටියකුත් බලන්න යනවා. හැබැයි ඔන්න රහත් වෙන්නත් ඕනේ. ටිකක් අමාරුයි හැබැයි. පොඩි කැපවීමක් අපේ පැත්තෙන් එන්න වෙනවා. ඒකයි සම්මා ආජීවයක් කියලා බුදුහාඳුර ප්‍රකාශ කරන්නේ ඒකයි. ඒ කියන්නේ රාෂ්ටාංග මාර්ගයේ සම්මා ආජීවය කියවහම ඔය ටික ඇතුළත්. මොකද අපේ දිවි පැවැත්ම මේකට සුදුසු පරිදි මේ හදාගෙන යන කරගෙන යන වැඩපිළිවෙලට අනුගත වෙන පරිදි අපි සකස් කරගන්න වෙනවා. ඊට අමතරව අපිට ඉන්ද්‍රිය සංවරයක් අවශ්‍ය වෙනවා. මොකද අපි අපේ ඉන්ද්‍රයන් ඔහේ විවෘත කරගෙන ඕන දෙයක් මේකට ආයේ නැවත නැවත කුණු ටික පුරවන්න පටන් ගත්තොත් ඉතින් මේක සුද්ධ කරන එක ඉවරයක් වෙන්නේ නැහැ. මොකද මේක මේ තනටමත් තියෙනවනේ ටොන් ගානක් තියෙනවනේ. <laughs> ඔය ටික ඉතින් අයින් කරගන්නත් ඕනේ. ඉතින් අපි ආයේ තව තව ඇතුළට දාගන්නවා කියන්නේ ඉතින් මේකේ කවදාවත් අස්කල් ඉවරයක් වෙන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් මේ ඉඳුරන් කොහොමද රැකගන්නේ? ආරක්ෂා කරගන්නේ. ඒකයි සංගුත කරගෙනවා කියන්නේ. එහෙන් ඉතින් අපි පේන දේ ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් උවමනාවෙන් මේ කෙලස ගන්න නැතුව ඇහැ හරහා ඉන්න අපි සූදානම් වෙන්න ඕනේ. යම් පමණක ආජීවය සකස් කරගන්න වෙනවා. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ සක්කාය දිට්ඨිය තුනී කර ගැනීම සඳහා අප භාවනාවේ අත්දකින ධාතු ස්වභාවයන් ඇතිවීම නැතිවීම සහ නාම රූප යන දෙකම හේතුවක ප්‍රතිඵලයක් තුලින් ඇතිවෙන බවත් යනාදී වශයෙන් අපට සත්ව පුද්ගල භාවයක් නැති බව තර්ක ඥාණයෙන් ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් වෙයිද? නැතහොත් ඒ භාවනාවෙන්ම ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ විය යුතුද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව සහ අප වෙනුවෙන් කරන උදාර ශාසනික සේවය නිවන් සුව පිණසම හේතු වාසනා වේවා. ඔව් ඇත්තටම මේ තර්කයෙන් වටහා ගැනීම නම් ප්‍රමාණවත් නැහැ. කියන්නේ තර්කයෙන් වටහා ගැනීම අපිට ඊළඟට මේක ප්‍රත්‍යක්ෂයක් කර ගැනීම සඳහා උනන්දුවක් ඇති කරනවා. අපි පොතක් පතක් බලලා බණක් අහලා ඉතින් මෙහෙම කිව්වහම මේක වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් හිතලා බැලුවාම ඉතින් ඒකටත් ගැලපෙනවා. හැබැයි මේක තාම තර්ක ඥානයක් විතරයි. දැන් ඔය මේ පෝටිල කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියන්නේ බුද්ධ කාලේදී. අහලා ඇති උන්වහන්සේ ඉතින් හොඳට ත්‍රිපිටක දර අනිත්‍යයට උගන්නන මේ ධර්මදර විනයදර මහතෙරුන් වහන්සේ නමක්. හැබැයි මොකක්වත් මේ ස්පර්ශ කළා නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ බලනවා දැන් මෙයා අනිත්‍යයට උගන්න උගන්න ඉන්නවා. මේ තමන්ගේ වැඩේ කරලා නැහැ හැබැයි. ඉතින් මේ බුදුහාමුදුරන් වහන්සේ වන්දනා කරන්න ආවම කතා කරන්න තුච්ච පොටිල කියලා. හිස් පොටිල කියලා තමයි කතා කරන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා දැන් මේ බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයන් වහන්සේ. ඇයි මට මේ මේ මමත් දැන් මේ දැන් මේ සාසනයේ ඉන්න මහා කෙරුම්කාරයෙක් නේද? ඇයි මටත් මේ බුදුහාඳුරුව මේ තුච්ච පොට්ල කියලා කතා කරන්නේ? අන්න උන්වහන්සේ දැන් බුද්ධිමත්. කල්පනා කරලා බලමු ඇත්ත කාරණය මොකද මේ මම තාම මේ බුදුහාඳුර කියපු දේ තමයි මම මේ කියන්නේ. මේ මගේ දෙයක් නෙමෙයි. තාම මේක මම ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මගේ දෙයක් වශයෙන් අස්පනා පිට අත්දකලා නැහැ. කියලා අන්න සංවේගයක් පහළ වෙනවා. ඔක්කොම ටික අතහැරලා යනවා. ඔක්කොම ටික අතහැරලා ගිහිල්ලා අන්තිමට අර මේ ටිකක් ප්‍රත්‍යන්ත දේශයක තියෙන නැත්නම් ඈත ගමක තියෙන සේනාසනයකට යන්නේ. ඒකේ ඉන්න රහතන් වහන්සේලා 39ක්ම. ඉතින් ඒක මම දැනගෙන වෙන්න තියන්නේ. පළවෙනි සාමින් වහන්සේ ගාවට ගියා. ඉන්න ප්‍රධාන වෙලාවට. තේරුම් ගත්තාම මාන්නේ වැඩි. ඒ හින්දා කියනවා නෑ මේ ඔබ වහන්සේට කොහොමද මේ කමටහන් දෙන්නේ මේ අපෙත් ගුරුවරයෙක් වගේ ඔබ වහන්සේ මේ සෑහෙන ප්‍රසිද්ධ කෙනෙක්. ඉතින් මේ අමාරුයි කරන්න එහෙනම් පොඩ්ඩක් ගිහිල්ලා දෙවනි එකරයන් අහන්න කියනවා. ඔන්න දෙවනි සාන්නසේ ගාවට යනවා. උන්වහන්සේත් බලනවා ගුරු සාමීන් වහන්සේ මංගාවට එවන්නේ මේ <laughs> කරන්න පුළුවන් නම් මොකක් හරි මේක හේතුවක් ඇති කියලා <laughs> ඊට පස්සේ තේරුම් ගන්න මේ මේ ප්‍රබල මේ මහා තෙරුන් වහන්සේ නමක් මේ ඇවිල්ලා තියෙන්නේ ඉතින් මොකක් හරි මේකේ තේනවා කියලා ඉතින් උන්වහන්සේ දෙවෙනි ඊළඟ ස්වාමීන් වහන්සේ ගාවට යනවා ඔහොම ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමට සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් හත්ය විතර ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට තමයි යන්නේ දැන් ඉතින් මෙහෙම යන්න යන්න යන්න අර ස්වාමීන් වහන්සේ ටික ටික ටික මාන්නේ අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි ගිහිල්ලා මොකද දැන් ලොකුවට උමනාව ඇවිල්ලා මේ මොකද්ද කියලා තේරුම් ගන්න. තමන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න උමනාව ඇවිල්ලා. ඉතින් ඒ සාමනේ ස්වාමීන් වහන්සේ ගාවට ගියාට පස්සේ උන්වහන්සේත් මේ දෙයම කියනවා මේ මම මේ ඔබ වහන්සේ මේ මගේ තාත්තා වගේ ඉන්නේ. මගේ ආචාර්යයන් වහන්සේ වගේ. මම කොහොමද ඔබ වහන්සේට කමටහන් දෙන්නේ? කියලා කිව්වට පස්සේ නෑ කියලා ඉතින් අර ස්වාමීන් වහන්සේ බොහොම බැගෑපත් වුණාම උන්වහන්සේ ටෙස්ට් එකකුත් කරනවා. එහෙනම් ගිහේ ළඟ ඉස්සරහා තියෙන මේ විලට බහින්න කියනවා. මේ සිවුර පිටින්ම. ඉතින් අර ස්වාමීන් වහන්සේත් මොකක්වත් ප්‍රශ්න කරන්නේ නැතුව මේ ස්වාමීන් වහන්සේට කීකර වෙලා ඔන්න ගිහිල්ලා විලට බහිනවා. බලන්න කොයි තරම්නම් අපි තුල නිහතමානීත්වයක් තියෙන්න ඕනද කියලා. ඉතින් මේ මේ ඉන්නේ මේ පුංචි ලදරු සාමණේරයන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් පිළිගන්නත් ඕනේ. තමන් මේ ලොකු හිතේ දාගත්ත ලොකු සංඥා ගොඩක් එක්ක ලොකු ඉගෙනගත් කියාගත් දේවල් මහා රාශියකුත් තියෙන කෙනෙක්. හැබැයි මේ නැමෙන නැමිල්ල. මොකද පිළියරන් තියෙනවා මේ ඉන්නේ නම් රහතන් වහන්සේ කෙනෙක් එක ඉතින් ප්‍රසිද්ධ වෙන්නේ නැති කොහොම හරි ඒක තේරලා තියෙනවා. ඔන්න ඒ හික්මෙන හික්මීම. නැමින නැමීම, නිහතමානී වෙන නිහතමානී වීම. උන්වහන්සේ මොකක්වත් ඇයි මේ මේ වෙලාවේ මේ ගිනි යව්වේ මේ මට විලට බහින්න කියන්නේ මොකක්වත් අහන්නේ හිමීට විලට බැහැගෙන බැහැගෙන බැහැගෙන යනවා. දැන් චූර තෙමෙනවා, කරවටක් ගිලීගෙන එනකොට අර ස්වාමීන් වහන්සේ කියනවා තේරුම් ගන්නවා දැන් නම් හික්මිලා තියෙන. නැත්නම් දමණය වෙලා තියෙන. නිහතමානී වෙලයි තියෙන්නේ. එන්න කියනවා. එන්න කියලා තමයි කමටහන් දෙන්නේ. ඉතින් ඒ නිසා මම නම් හිතන්නේ තර්ක ඥාණයෙන් අපි තේරුම් ගැනීම වැදගත්, සුතමේ ඥාණය වැදගත්, චින්තාමේ ඥාණය වැදගත්. හැබැයි භාවනාමේ ඥාණයකට යනකොට අනිවාර්යයෙන්ම අපිට හරිම නැවුම් මනසක්, ඊටාම සරල මනසක්. නිකන් අර පුංචි දරුවෙක් මලක් දිහා බලනකොට තියෙන හරිම නැවුම් ආකල්පයක් නේ තියෙන්නේ. ඒ දරුවා දන්නේ මේකේ මේ මේ මේකේ මොකද්ද මල්වල තියෙන්නේ මන් දන්නේ මේ උනාද රසායන ද්‍රව්‍ය ගැන ළමයා දන්නේ නැහැ. ඊළඟ මේ බලන්න මේ මලක් තියෙනවා. මොකද්ද මේකේ? මේකේ මොකද්ද මේ සුවඳද කියලා නහයට ලං කරලා බලනවා. දිව ගාලත් බලනවා මේ කන්න පුළුවන් දෙයක්ද? නැත්තම් අල්ලත් බලනවා මේකේ ස්පර්ශය මොන වගේද? අන්න ඒ වගේ ඒ වගේ ආකල්පයක් එයාගේ තියෙන. මෙයා සම්පූර්ණ නැවුම් ගමනක් තියෙන්නේ. තමා වශයෙන් යන ගමනක් තියෙන්නේ. අන්නේ බඳු ගමනක් තමයි මේ භාවනාවක සිද්ධ වෙන්නේ. ඉතින් අපි අර ඕකට අස්සට ඔක්කොම තර්ක ටිකයි පොතෙන් ගත්ත ටිකයි අභිධර්ම ටිකයි සූත්‍ර ටිකයි විනය ටිකයි ඔක්කොම එකට මේකට දාගන්න ගත්තාම ඉතින් මේ හිත බර වෙලා තියෙන්නේ. ඒකයි හිත සැහැල්ලු වෙන්න ඕනේ. මේ වැඩේට හොඳට හිත නැවුම්ම සැහැල්ලු වෙලා සාමාන්‍ය බිග්ිනර්ස් මයින්ඩ් කියලා කියන්නේ ඒකයි. මෙතන තියෙනුනේ ආදුනික මනසක් තියෙනවා. ආදුනික විවෘත නැවුම් මනසක් තියෙනවා නම් අන්න මේ වැඩේට ලස්සනට යන්න පුළුවන්. ඉතින් ඒ බඳු ගමනක තමයි ඔය පරිසම්පාදේ වැටෙන්න ඕනේ. එතෙන්දී බුධාඳුරෝ කියන්නේ අර අපි ඊයේත් කතා කළා වගේ එතෙන්දි වැටහෙන පරිසම්පාදේ ඉතින් මට නම් හිතෙන ඊටාම සූක්ෂම මට්ටමක්. හිත බලබලා ඉන්නවා මේ අස්පනා පිට සිද්ධ වෙන අරමුණක් දිහා. අපි තුමු වේදනාවක් ගැන ඉතින් තමයි ටිකක් ලේසි ඔතන විස්තර කරන්න. දැන් ඔන්න වේදනාවක් හට ගන්නවා. මේ වේදනාවට ඔන්න තේරෙනවා මේ මේක එක පාට හට ගන්නවනේ මේක මේ හේතුවක් ඉදිරිපත් වෙනවා. මෙන්න මේ හේතුව නිසා ඔන්න ඊට අනුරූපීව වේදනාවක් පහළ වෙනවා. දුක දුක දුක් වේදනාවක් හට ගන්න මුල් වෙන ඊට අනුරූපී ස්පර්ශයක් තියෙනවා. මෙන්න මේ ස්පර්ශය නිසා ඔන්න මේ ස්පර්ශය ඔන්න පහළ වෙනවා. ඒකත් එක්ක තේරෙනවා ඔන්න දුක් වේදනාවක් හට ගන්නවා. මෙන්න සැප වේදනාවට තුඩු දෙන ස්පර්ශයක් හට ගන්නවා. ඒකත් එක්ක ඔන්න සැප වේදනාවක් හට ගන්නවා. කියලා මේ ස්පස්සපච්චා වේදනා කියන එක ගන්න අත්පන අපිට තේරෙන්න ගන්න ඕනේ. තේරෙන්න ගත්තනම් අන්න තේරෙනවා මෙතන තියෙන පටිසමුප්පන්න ස්වභාවයක්. මෙතන තියෙන මේක නිසයි මේක ඇති මේක නිසයි මේක ඇති මේක මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කරනව නෙමෙයි. මම කරනව නෙමෙයි මේක. කියලා අන්න හොඳට මේ ධර්මතාවයක් වශයෙන් මේ න්‍යාය පරිසම්පාද න්‍යාය වැටහෙන්න ඕනේ. ඒක ඇත්තටම හොඳට වැටහුණා කියලා කියන්නේ ඒ පටිච්චසමුප්පාද න්‍යාය ඒ ධර්මතාවය හොඳින් වැටහීමම සෝවාන් ඵලයේ එක ලක්ෂණයක් වශයෙන් පෙන්වනවා. ඉතින් හිතලා බලන්න මේ අපිට කාටවත් තේරෙන දේවල් නෙමේ මේ අපිට ඇත්තට මේ මේක නිසා මේක එනවා කියන එක ඔය පුංචි ළමයෙකුට කිව්වත් තේරෙනවා. නමුත් හිතන්න මේ සෝවාන් වෙච්ච මට්ටමකදී මේක තියෙනවායි කියලා කියන්න තරම් කොයිතරම් ගැඹුරක් තියෙන්න ඕනද මේ සරල දේ අපිට වැටහිලා නැහැ. පොතෙන් දැක්ක කියලා ඕක සිය ගාණක් අපි දහම් පාසලේ ඉඳන් ඉගෙන නැති පොත්පත් වලිනුත් ඉගෙන නැති බණටත් අහලා ඇති. නමුත් ඒක මේ මතු පිට තියෙන දැනුමක් විතරයි. ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙමෙයි. අන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය තමයි බුදුහාඳුරු කියන්නේ මේ සෝවාන් ආර්ය මාර්ගයට පත්වෙච්ච කෙනෙක්ගේ තියෙනවා කියලා. ඒක ඔය පංච භය වේර සූත්‍රය කියලා සූත්‍රයක් එනවා. නිදාන සංයුත්තේ මට මතක විදිහට සූත්‍රේ නම නම් පංච භය වේර සූත්‍රය. ඉතින් ඒකෙක් පෙන්නනවා ඔය සෝවාන් වෙච්ච කෙනෙක්ගේ තියෙන ලක්ෂණ කීපයක් ගැන. එකක් තමයි එයාගේ මේ බය පහක් දුර වෙලයි කියනවා. එකක් තමයි දැන් පන්සිල් පද පහ ගැන කතා කරන්නේ. සත්තු මරද්දී, හොරකම් කරද්දී, කාමයේ වරදවා හැසිරෙද්දී, මත්පැන් පානය කරද්දී, බ්‍රහමිර පානය කරද්දී ඒව හරහා ගොඩනැගෙන බයක් තියනවලු. ඒව හරහා ගොඩනැගෙන වෛර ස්වභාවයක් තියනවලු. අනිත් අයගෙන් තමන් තුළම හටගත්ත වෛර ස්වභාවයක්, බිය ස්වභාවයක් තියනවලු. ඒ ඔක්කොම මේ සෝවාන් වෙච්ච තැනත්තාගෙන් දුර වෙලයි කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන අවිච්ඡප්පසාදයක් තියෙනවා. නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ වගේම තමන්ගේ සීලය ගැන තමන්ට විශ්වාසය තියෙනවා. ඊට පස්සේ කියන්නේ ඔන්න ඔය කාරණය හේතු හේතුන් නිසා ඵලයක් හටගන්නා හැටි සමුපාද න්‍යාය ගැන හොඳ පැහැදිලි දැක්මක් කියනවා. ඒකේ වචන ටිකක් තියෙනවා අරියෝ චස්ස ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධෝ කියලා කියනවා. මේ ආර්ය වූ න්‍යාය ප්‍රඥාවෙන් හොඳින් දැකගත්තා හොඳින් විනිවිද දැකගත්තා. ඉතින් ඔය ප්‍රඥාවෙන් හොඳින් විනිවිද දැක ගැනීම කියන එක මේ පොතෙන් දැන ගැනීම නෙමෙයි. ඒක වෙනස්. ඒ නිසා අපි පොඩ්ඩක් එතෙන්දී සැලකිලිමත් වෙන්න ඕනේ. මේක මේ හොඳ තැම්පත් හිතකින්. හොඳට නිකන් මේ ලේස බීමයක් වගේ හිතක් වෙන්න ඕනේ එතන. හොඳට මේ විනිවිද දැක ගන්න යන්නේ මේ. කියන්නේ හොඳට පැහැදිලි වෙච්ච, හොඳට තහවුරු වෙච්ච, ඒකාග්‍ර වෙච්ච හිතකින් මෙන්න මේ සිද්ධ වෙන දේ අස්පනා පිට වර්තමාන වශයෙන් සිද්ධ වෙන දේ දකිමින් ඉන්නවා. දකිමින් ඉඳද්දී යම් අවස්ථාවක අන්න මේ දේ වැටහෙන්න පුළුවන්. එහෙම දෙයක් තමයි මෙතෙන්දී කතා කරන්නේ. ඒ නිසා පොතේ පතෙන් දැනගන්නා පරිසම්පාදයයි අපි විපස්සනාවකදී හොඳට ගැඹුරකින් අත්දැකීමක් වශයෙන් ගන්න ප්‍රතිසම්පාදය අතර වෙනසක් තියෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ විස්තර කළ විරාගය විතරාගය කියන වචනයට සමාන එකක්ද? ඊට වඩා පුළුල් අර්ථයක් සහිත වචනයක්ද? කරුණාකර විස්තර කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාමාන්‍ය විරාගය කියවහම නම් ටිකක් ගැඹුරු අර්ථයක් තමයි තියෙන්නේ. විතරාගය කියලා හැබැයි බුදුහාඳුරන්ටත් කියනවා මේ කියන්නේ රාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරපු අර්ථයෙන් විතරාගී කියලාත් කියනවා. මෙතන විරාගය කියලා කියන්නේ මට නම් තේරෙන්නේ කියන්නේ අපි මොනාහරි දෙයක් නිරීක්ෂණය කිරීම හරහා ඒ අරමුණ ඒ දේ කෙරෙහි නොඇල්මක් පහළ වෙලා. දැන් මොකක් හරි දෙයක් බලබලා හිටියේ. ඒ ගැන දැන් ඇල්මක් නැහැ නොඇල්මක් තියෙන්නේ. ඒ ඒ නොඇල්මත් ඉබේ පහළ වෙච්ච එහෙම නැත්නම් තමන් තමන් පහළ කරගත්ත දෙයක් කියනවා වෙනුවට මේකේ මේ මේ ප්‍රමාණිකූලව වර්ධනය වෙමින් පියවරෙන් පියවර ආපු දෙයක ප්‍රතිඵලයක් වශයෙන් සිද්ධ වෙච්ච දෙයක්. අපි මං හිතන්නේ මීට කලිනුත් කතා කළා අපි තුමු විපස්සනා භාවනාවක හොඳට සමාධිමත් හිතක් ඇති කරගෙන මේ අස්පනා අපිට සිද්ධ වෙන දේ දැක දැක ඉඳීම තුලින් ඔන්න කෙනෙක්ගේ යථාභූත ඥාන දර්ශනයක් පහළ වෙනවා කියලා කියනවා. ඇත්ත ඇති සැටියෙන් පේන්න ගන්නවා. වර්තමාන වශයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා ඔන්න ඇත්ත ඇති සැටියෙන් පේන්න ගන්නවා. එතකොට යථාභූත ඥාන දර්ශන නිබ්බිදත්තාය. දැන් මේ ඇත්ත ඇති සැටියෙන් පේනුණා නම් අනිවාර්යෙන්ම නිබ්බිදාවක් පහළ වීම, එපා වීමක් සිද්ධ වීම කලකිරීමක් ඇතිවීම කියන එක ඒක ස්වාභාවික දෙයක්. ඒක මේක මේ කියන්නේ අපි හිතුවේ නැති වුණාට අපි චේතනාවක්වත් පහල කරන්න ඕනේ නැහැ මේ වැඩේට. ඒක ඉබේ සිද්ධ වෙනවා. ඒකෙන් තමයි ඔන්න නිබ්බිද්දං විරජ්‍යති. මේ නිබ්බිදාව පහවලා නම් එතන තියෙන්නේ ඔන්න විරංජනේ වීමක්. දැන් මේ මේකේ පාට මැකිලා යාමක්, එපා වීමක්. ඔන්න ඕකට තමයි විරාග ස්වභාවයක් කියලා මෙතෙන් මෙතෙන්දී කතා කරන්නේ. හැබැයි විරාගය කියලා නිවනටත් කියනවා. ඉතින් වචනවල තියෙනවා පොඩි පොඩි දේවල්. ඉතින් මෙතන අපි සාමාන්‍යයෙන් කතා කරන අර විපස්සනාවේ යන මේ අනුපූර ගමනේදී හිතේ සිද්ධ වෙන පරිවර්තන මට්ටමක් තමයි. අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ යමක් අපි දැක්කොත් ඇසුවොත් එය මම දැක්කා හෝ මට ඇසුණා කියා එතනට පුද්ගලෙක් දමා ගැනීම අවිද්‍යාව පෙරටු කරගත් ක්‍රියාවක් බව ධර්මදේශනාවල අසා ඇත්තේමි. ඒ වෙනුවට මේ පංචස්කන්ධයේ ක්‍රියාවලියක් බව තේරුම් ගත යුතුයයි යන්න තවදුරටත් දක්වයි. මෙම පංචස්කන්ධයේ ක්‍රියාවලිය අවබෝධ වීම භාවනාව තුලින් සිදුවන දෙයක්ද කරුණාකර පහදා දෙන්න. තෙරුවන් සරණයි. මම හිතන්නේ ඉතින් ඒක බණක් අහලා හොඳට පොතක් පතක් බැලුවාමත් මෙතන පංචස්කන්ධයක් ක්‍රියාත්මක වෙන හැටි හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන හැටි වැටහෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. අර මම නම් හිතන්නේ ඔතන ඒ කියන්නේ භාවනාවක් තුලින් ඕක අපේ හිතලා කරන්නේ නැතුව ඉබේ සිද්ධ වෙන ගතියක් හිතට එනවා. දැන් දෙයක් දැක්කහම ඒකට ඇලෙනවා කියන එක නොවඩපු හිතක් කොහොමත් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක ඇලුනට පස්සේ ඕන අපිට බලක් මතක් වෙනවා ඇලෙන්න දෙයක් නැහැ. මෙච්චර අර හාමුදුරුවොත් එහෙම කිව්වා කියලා නැත්නම් අපේ අම්මත් කිව්වා තාත්තත් කිව්වා ගුරුවරයාත් කිව්වා. ඉතින් කියලා ඕන්න මෙච්චර මේක ඇලෙන්න ඕනේ නැහැ කියලා ඕන්න දේවල් ටිකක් මතක් වෙලා ඉතින් ඊට පස්සේ අතහැරෙනවා. අතහැරලා දානවා. දැන් අපි ඕමනාවෙන් මැදිහත් වෙලානේ මේ දේ කරන්නේ. මේ මෙහෙම සිද්ධ කිරීමයි දෙයක් දැක්කහම හිත ඉබේම නොඇලී තිබීම අතර වෙනසක් තියෙනවානේ. අන්නේ හිත ඉබේම මේකේ මේ මේ කියන්නේ හිත පුරුදු කිරීම වශයෙන් නැත්තම් මේ මේ හිතටම ආවේනික වූ සතුටක් හිතටම ආවේනික වූ නිදහසක් හිතේම තියෙන සංසිඳීමක් කරහා එයාට මේක යන්න උවමනාවක් නෑ දැන්. අන්නේ බඳු ගතියක් තමයි විපස්සනාවෙන් හදලා දෙන්නේ. දැන් මේ දේවල් තියෙනවා නාන ප්‍රකාර. නමුත් හිත යන්නේ හිතට උවමනාවක් නෑ. මොකද ඊට වඩා සතුටක් ඇතුලේ තියෙනවා. අන්න ඒ වගේ දෙයක්. අපේ හිත පිට දේවල් වලට යන්නේ ඇතුලේ සතුට මදි නම් ඇතුලේ තෘප්තිමත් භාවයක් නැහැ. අපි සම්පූර්ණයෙන් ඇතුළත තෘප්තිමත් නම් මොකටද එළියට යන්නේ? අන්න ඒ වගේ ගතියක් තමයි හිතින් මේ කියන්නේ විපස්සනාවකින් හදලා දෙන්නේ. මේ එළිය ගිහිල්ලා ගන්න දෙයක් නැහැ. නැත්නම් එළිය ගිහිල්ලා පෙලීමක් තියෙන්නේ. ගිහිල්ලා ගියාම හිතේ ඇතුලේ ගොඩනගෙන ආතතියක්. ගිහිල්ලා අල්ලන දේවල් නිතර දිගට ඒ සැපේ ලබලා දෙන්නේ නැහැ. ඉතින් තේරුමක් නැහැ එළියට ගිහිල්ලා. අන්න හිත ඇතුලෙන් හොයා ගන්නවා Tamanටම ඉන්න පුළුවන් ෂේම භූමියක්. ඇතුලෙම හොයා ගන්නවා නිවිච්ච ස්වභාවයක්. ඇතුලෙම හොයා ගන්නවා පෙලෙන්නේ නැති, දැවෙන්නේ නැති, කෙලසුන්ගෙන් තොර ස්වභාවයක්. අන්න ඒ தත්ත්වේ නැවත නැවත නැවත නැවත පුරුදු කරනවා. එතන තරහා තමයි මම නම් හිතන්නේ නිවැරදි භාවනාවකින් යන්නේ. ඒක තමයි ඇත්තරම රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් සම්පූර්ණයෙන්ම අත්දකින්නවා කියලා කියන්නේ. ඔය ලස්සන සූත්‍රයක් තියෙනවා සෝන සූත්‍රය කියලා. මම හැම වැඩසටහනකදී වගේ කියනවා. ඒකෙදී අර සෝන කියන මහරහතන් වහන්සේ මේ මේ තමන් වහන්සේ රහත් වුණාට පස්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා තමන් අත්දකින්න தત્ත්වය. ඉතින් දෙකන්නේ ඔන්න ඔය වගේ දෙයක් කියන්නේ. දැන් මේ සම්මා විමුක්තස්ස බික්කුණෝ චක්කු වෙඤ්ඤේ යා රූපසක් චක්කුස ආපාතං ආගච්ඡanti. දැන් මේ සම්පූර්ණයෙන් විමුක්ත වූ සිතක් තියෙන මේ රහතන් වහන්සේට S2 අරගෙන ඉන්නකොට රූප පේනවා. චක්කු කියන්නේ රූප රූප තමන්ගේ මේ දර්ශන පතේට හසු වෙනවා. චක්කුසාපතං ආගච්ඡanti. අමිසීගත මේ වස්ස චිත්තං හෝති. හැබැයි හිත මේ දකින රූපය එක්ක මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. අමිසීගත මේ වස්ස චිත්තං හෝති. තිතං චිත්තං ආනෙන්ජප්පත්තං. හිත තියෙනවා බොහොම නතර වෙච්ච ස්වභාවයකින්. නොසෙල්වි හිත තියෙනවා. ආනෙන්ජප්පත්තං තිතං චිත්තං ආනෙන්ජප්පත්තං වයං චස්සානුපස්සති අවශ්‍ය නම් අන්න ඒ විදිහට මේ ආපු අරමුණ ගෙවිලා යන හැටි බලන්නත් පුළුවන් කියලා මේ එහෙම ස්වභාවයටයි විස්තර කරන්නේ ඒ කියන්නේ මේ එයාට දැන් අපි මං හිතන්නේ ඊයේදී කොහෙදත් ඔයගේ ප්‍රශ්නයක් ආවා මේ එයාට ඇහෙන්නේ නැතුව ඉන්නවත් පේන්නේ නැතුව ඉන්නවත් නැහැ නමුත් ඒ දේවල් නිකන් පසුබිමින් වගේ ඈතින් වගේ සිද්ධ වේවි. නමුත් හිත ඉන්නවා Taman තුලම. හිත ඉන්නව එකකින්වත් මේ මේ පීඩාවටපත් වෙන්නේ නැතුව සැලෙන්නේ නැතුව ඒකත් එක ගිහිල්ලා කෙලස් ඇති කරගන්න නැතුව ඇතුලේ කතන්දර ගොතන්න නැතුව එයා ඉන්නව සතුටින්. ඒබඳු ස්වභාවයක් තමයි රහතන් වහන්සේලා අත්දකින්නවා කියලා කියන්නේ. ඉතින් ඒ தත්ත්වය තමයි පොඩ පොඩ පොඩ පොඩ හැදි හැදි එන්න ඕනේ අපි තුලත්. ඒබඳු නැඹුරුවක් තමයි අපේ යන්න තියෙන. අපි මේ අපි නිකන් අපි අපිටම අවුරුදු 50කින් රහත් වෙන්න තියුණායි කියලා. දැන් මේ අවුරුදු 49යි දවස් 364ක් වෙනකම්ම මඩ ගොඩේ ඉඳලා අන්තිම මොහොතේ ඩක් ගාලා මේ සම්පූර්ණයෙන් රහත් වීමක් නෙමෙයි බුදුහාඳුරු පෙන්වන්නේ. බුදුහාඳුරු පෙන්වන මේ தත්ත්වයන් පොඩ පොඩ පොඩ පොඩ අත්දකිමින් යනවා. ඔන්න අද මේ අවුරුද්දේ ඔන්න පොඩ්ඩක් අත්දකින්නවා. ඊළඟ අවුරුද්ද තව පොඩ්ඩක් අත්දකින්න. ඊළඟ අවුරුද්ද තව පොඩ්ඩක් අත්දකින්න. ඔහොම ගමනක් තමයි තියෙන්නේ. හොඳයි. හොඳයි. 9:25යි. ඔව්. හොඳයි කවුරු සාදු කාර්යයක් දෙන්න. හොඳයි සෑම දෙනාම ඊටාම සද්ධාවෙන් ගෞරවයෙන් බත්තිය යුතුව ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ශා วก යන්ට සිද්ධ කරන්න තියෙන උතුම්ම ක්‍රියාව තමයි ප්‍රතිපත්තිය කියන එක ඉතින් පුරාදින පහක් පමණ කාලයක් තිස්සේ ඉතාම <clears throat> ඕනකමින් ඒ ප්‍රතිපත්ති ධර්මයන් හැමදිනාම සිද්ධ කරගන්ටය දුනා ලෝතරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ <clears throat> පින්නෝ මංචකේ වැඩඉන්නකොට උන්වහන්සේ වෙනුවෙන් දසදහසල් ලෝකධාතුවලින් ආපු දෙවියම් බ්‍රක්්මයන් දිව්වමය සුවන්ද මල් සුවඳ ද්‍රව්‍යයන් තූරය වාදනාදියෙන් උන්වහන්සේගේ සීදහයට පූජා කරා ඒ වගේ මකලට මල් පිපිලා උන්වහන්සේගේ දේහයට ඒ මල්ලිම් පූජෝපාර මේ සිත් ප්‍රිත් නැති ඒ ස්වබහ දහල්මම සිද්ධ වනාා ති මේක දැක්ක ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා ස්වාමීණි හරි ආශ්චර්යයි හරිමත්භූතයි මේ දසදහසක් ලෝක ධාතුවලින් ඇවි දෙවි දේවතාවෝ තතාගතයන් වහන්සේට පුදුම ගෞරයක් කරනවා. එපමණක් නවේ මේ බාහිර මේ ස්වබහ දහමිනුත් මේ තතාගත සීදේ හේට ගෞරෝ දක්වනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා ආනන්ද මේ වගේ බාහිර දේවල් වලින් තතාගතයන් වහන්සේට ගෞරුව කරාවෙන්නේ නෑ පිඩුවවෙන්නේ නෑ ඒ වගේම උන්වහන්සේ වෙනුවෙන් සැබැහැ දෙයක් සිද්ධ කරාවෙන්නේ නැහැ යම් බිශ්ුවක් බිශ්ුණයක් උපාසක උපාසිකාවක් තතාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මවිනය තුළ ප්‍රතිපත්තියේ යෙදනවා නම් ආන්‍ය ඒ අයතමයි තතාගතයන් වහන්සේට සැබෑ ලෙස ගහුරුව කරා වෙන්නේ සැබහැ ලෙස බැඳුව පිදුව වෙන්නේ. දේනිසා <clears throat> භාගිවත් බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලස්යක් පාරමී ධර්මයම් පුරලා උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය අවබෝධ කරගන්න මොහොතක් හරි අපි අපේ <clears throat> සිහියනුවන පාවිච්චි කරනවා නම් ඒ හැම මොහොතේදීම අපි තතාගතයන් වහන්සේට මහත් ගෞරෝයක් පූජාවක් කරන සාාවකයම් බවට පත්වෙනවා. තේනිසා හැමදනාමිතාම සන්තෝෂයට පත්වෙන්න ටෝනි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපත්ති ධර්මයන් අපිට දිනකී පයත්තිස්සේ ඉතාමත්ම හොඳින් සිද්ධ කරගන්ට යෙදුනා මේ තුළින් අපේ චිත්ත සන්තාන තුළ අපි සිහිකරන හැම මනසිකාරයක් තුළින්ම සත්‍ය බෝධි පාචික ධර්මම වැඩෙනවා සත්‍ය බෝධි පාශික ධර්මයන්ට තියෙන ආහාරය යෝනිසෝ මනසිකාරය තින් අපි සිහිය පිහිටවාගෙන යම් මොහොතක යෝනිසු මනස්කාරය යෙදෙනවාද ඒ හැම මොහොතකම සත්‍ය බෝධි පාශික ධර්ම අපේ චිත සන්තාන තුළ සකස් වෙනවා. ඉතිම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිනක් හැටියට යමක් කතා කරනවා නං ඉතාපබල පිනක් බවට පත්වෙන්නේ අනිත්‍ය සංඥාව ඉති මේ සෑම ආකාරයකින් ගත්තහම <clears throat> ඉතාම වටිනා පුුණ්්‍යය සම්භාරයක් මේ පින්නත් හැම දෙනාම තම තමන්ගේ චිත සන්තාන තුළ මේ වෙනකොට රැස් කරගෙන තියෙනවා ඇති මේ විදිහේ වටිනා උතුම් සත්ක්‍රියක්ෂාවක් සත්ක්‍රියාවක් කරන්න වෙහෙස මහන්සි නොමලා මේ පානදුරේ චන්දරත්න ස්වාමින් වහන්සේ ඉතාම ඕනෑකමින් උනන්දුවෙන් උන්වහන්සේ මේ පින්නතුන් හැම දෙනාට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දරම් මග කියා දෙමින් අවවාදනු සසනා දෙමින් මේ භාවනා වැඩසටහන මෙහෙව්වා ඉතින් අපි මේ රැස් කරගත් උදාරතර පුුණේ ධර්මයන් උන්වහන්සේට අනුමෝදං වෙලා උන්වහන්සේගේ ඒ උතුම් පැවිදි ජීවිතය සාර්ථක කරගන්න මේ ජීවිතයේම මාර්ගඵල ධර්මයන් අවබෝධ කරගන්න සත්‍යයේ ධෛරයේ වාසනාව දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ උතුම් සත්ක්‍රියාවන් පවත්වාගෙන යන්න බොහෝ දෙනාගේ අනුග්‍රහාය සංවිධාන සත්‍යය ලැබුණා ඉතින් ඒ අයත් ඉතාම සද්ධාවෙන් ගෞරුවෙන් බත්තිය යුතුව මේ උතුන් සත්ක්‍රියාව කරාල උතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරපු පූජාවක් හැටියට සලකළයි උන්වහන්සේ වෙනුවෙන් සාභකයන් වෙන අපට කළ යුතු අපි වෙනුවෙන් උන්වහන්සේ බොහෝදය කරා අපිට කරන්න එකම දේ මේ වගේ උතුම් කටයුතු සංවිධානය කරලා උන්වහන්සේ වෙනුවෙන් දෙයක් කරන්න තේ නිසාය ඇති තාම සද්ධාවෙන් ගෞරුවෙන් යුතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ අයට අවබෝධ කරගන්න ඒ ඉඩ සලසල දුන්න ඉතින් වෙහෙස මහන්සේලා සංවිධානය කටයුතු කරපු හැම දෙනාටමත් දානමානවාදී වශයෙන් උපස්ථාන කරපු ඒ පින්නතුන් හැම දෙනාටමත් අපි සිද්ධ කරගත් උතුම් පුුණ්‍ය ධර්මියන්ගේ යානු භහබලයෙන්ගේ හැම දෙනාටම සෙතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් නිරෝගි සුවපත් භාවේ චිර ජීවනයේ දීර්ගාවශ ලැබේවා කලපියාශිරවාද කර. ඒ වගේම රැස්කර ගත්තා වූ උදාරතර පුුණෙ ධර්මයම් පින්නොත් හැම දෙනා නමින් මේ පරලෝගිය සියලූ මඥාති බන්ධවර්ගයට අන්මූදන් කරමු. අතීත සංසාරයේ පටන් අද දවස දක්වා අපි නම මිය පල්ලුවගේ යම්තාඥාතින් වෙත්නම් ඒ හැම දෙනාටම මේ පින් අනුමෝදං වෙලා ඒ අයගේ ජීවිත සුවපත් කරගන්ට මේ පිනපකාරවේවා කළ පින් අනුමෝදං කරමු. ඒවගේම සියලුම දෙවි දේවතාවන්ට පින්ක අනුමෝදං කරමු සිලු දෙවි දේවතාවෝ මේ පින දැක අනුමෝදං වේවා මේ පින් අනුමෝදංවීමෙන් ඒ සිලු දෙවියන්ට ඒ අයගේ ජීවිත අවබෝධ කරගන්න මේ පින් උපකාරවේවා කියල දෙවි දේවතාවන්ටත් පින් අනුමෝදං කරමු. ඒවගේම මේ උතුන් කටයුත්ත පවත්තාගෙන යන්න මේ පින්නස්වාමින් වහන්සේට ඒ මෙහි වැඩමවන්න අවසර දුන්නු උඩු ඊරියගම දමජීව ඒ මහිම්පාණන් වහන්සේටත් අපි මේ පින් අනුමෝදං කරමු උන්වහන්සේගේ කාරුණික අවවාධනු ශාසනා මතයි මේ වැඩසටාන මේ විදියට පවත්වාගනයන්ට හැකියාව ලැබුණ ඉතින් උන්වහන්සේටත් අපේ සිද්ධ කරගත් උතුම් පුුණෙ ධර්මයන් අනුමෝදංවීමෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාව ලැබේවා කරගෙන යන සියලු ශාසනක කටයුතු තවදුරටත් සිද්ධ කරගෙන යන්න තුන්වන්ගේ ආශිර්වාදය ලැබේවා කියලපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ පින්නතුන් හැම දෙනාටමත් ඒ වගේම සහභාගලා ඒ පැගේ පින්නතුන් හැම දෙනාටමත් මේ රැස්කර ගත්තා උදාරතර පුුණි ධර්මයානු බහ බලයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්තුගුණානු බහ බලයෙන් කල්්‍යයාන මිත්‍රයන් වහන්සේලාගේ ආසිල්වාද බලයෙන් හැම දෙනාටම සෙතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසාදයකින් කිසිම අන්තරාවක් නොම වේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තවතවත් දානාදී පින්කං සීලාදී ගුණධර්ම සමත පශ්ෂනා භාවනාවන් දියුණු කරගෙන මේ ජීවිතයේම චතුරාර් සත්‍යය ධර්මයන් අවබෝධ කර ගන්ට සැම දෙනාටම සත්‍යයේ දහිරේ වාශනා උදාවේවා කලප්‍යාශිරවාදක.